සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං සුවපත් සුවපත් වෙත්වා ගෞරවනීය <clears throat> මහා සංඝරත්නයේ අවසරයි යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් බ්‍රහස්පතින්දාවකට පැමිණලා ඉන්නේ බ්‍රහස්පතින්දා අපි සතිපතා නිසන්වන ඉහල කරන ධර්ම දේශනාවට සිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝපිසෝ භික්ඛූසේකෝ අපත්තමානසෝ අනුත්තරම් යෝගක්ඛේමං පත්තයමානෝ විරති සෝපි බ්‍රහ්මං බ්‍රහ්මතෝ අபிජානාති බ්‍රහ්මං බ්‍රහ්මතෝ අභිඥාය බ්‍රහ්මං මාමඤ්ඤි භූත බ්‍රහ්මා බ්‍රහ්මං මාමඤ්ඤ බ්‍රහ්මතෝ මාමඤ්ඤ බ්‍රහ්මං මේති මාමඤ්ඤි තං කිස්ස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි තීති මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගිය සුමානෙත් මේ මෙවැනි සාසනයකටපත් වෙලා සීක தත්වයටපත් වෙච්ච. එහෙම නැත්නම් හික්මීම ඇතුළතින්ම ඇතිවෙච්ච කෙනෙක්. එහෙම නැත්නම් කියනවා නම් සෝවාන් ආදී මාර්ගඵලස්ත තාම රහත් වෙච්ච නැති කෙනෙක් අරගත්තොත් ඒ කෙනෙක් මේ ලෝක සම්දර්ශනය ලෝක සන්දර්භය දකින්න හැටි සරුවඥන් වහන්සේ පෙන්වනවා. සරුවඥ ඇහෙන් සීක පුද්ගලෙගේ මනස චින්තනය තර්කණය මඤ්ඤණාව මෙතෙන්දි මඤ්ඤා කියන අභිඥා අභිජානාත්‍ය භාවය පෙන්වනවා. ඒක හරි ලස්සනයි බහතෝරන දරුවෙක් දිහා දෙමව්පියෝ බලනවා වගේ. ඒ දරුවා නිසගේම මේක ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට ඒ දරුවට මූලික වෙන ප්‍රස්තුත වෙන මොකක්වත් නැහැ. කතා කිරීමමයි කතාව ඉගෙන ගන්න. ඒ දරුවා නැගිටින්න ඉගෙන ගන්න. ඇවිදින්න ගන්න කිසිම කෙනෙක් ආධාරයක් නැහැ. එයාගෙන්මයි ඉගෙන ගන්න. වැටෙන ප්‍රමාණයට තමයි ඉගෙන ගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් යම් කිසි දරුවෙක් නැගිටින්න නැතුව හොඳට ආරස්සා වෙලා ඇඳේම ඉන්නවා. ඉතින් අම්මට හිතුණාට මේ දරුවා කිසිම තුවාල කරගන්නේ අතපයක් කඩන ඇඳේ ඉන්නවා කියලා ළමයා බම්මන ළමෙක්. ඒ ළමයා නැගිටින්නේ නැහැ කවදාකවත් නැගිටින්නේ නැහැ. ඉතින් ඒ ළමයා ඇඳේ බොහොම ජයට ඉන්නවා. ඉතින් එහෙම අයටත් පහු වෙනකොට අම්මලාට කනගාටු හිතෙනවා මේ දරුවා බම්මන බව තේරුම් ගන්න කොච්චර කල් ගියාද කියලා. ඉතින් අපේ ලෝකේ ඉන්න හුඟ දෙනෙක් බම්මනියෝ. එක්කෙනෙක්වත් එහෙම සීක තත්වයක් ගැන හිතන්නේත් නැහැ. සීක තත්වයටපත් වෙච්චා මේ දේ කරන්න ඕනේ. එහෙම ගියාම වැටේ ඊතු වාල වේ කං හැට යන්නේ කියලා මොනවත් නොකර අතපය අකුලගෙන පැත්ත කරලා නිකන්. ඉතින් එයාට අපි පෘ탁ජනියෝ කියලා. හරියට බම්මන දරුවෝ වගේ. පොළොව මහී කාන්තාවට ඉපදිච්ච ভেජිටබල්ස්. ඉතින් ඒ වෙනුවට සීක පුද්ගලයා නැගිටිනවා වැටොත්ලි වැටෙන් පනිනවා කන් ඇටේ බිම යන ගන්නවා තුවාල කර ගන්නවා කුරුමිණි වල්ලගෙන කනවා අඟුරු කෑල්ලක් හම්බෙච්චාම කනවා, ඊටිපන්දමක් හම්බෙච්චාම කනවා, බිත්ති කොන කනවා, ගොම පොලව කනවා. ඉතින් අම්මට බේරුමක් නැහැ. ඉතින් එතකොට ඒ දරුවා බහ තෝරන වෙලාව. ඒ දරුවා අවිදින වෙලා අන්න ඒ වගේ තමයි මේ සීක පුද්ගලයාගේ වැඩි. ඉතින් සරුවචන්ස හරි හුරතලයක් මේක. මු ඔක්කොම අහුවෙන දේ කටේ දාගන්න. මුන්න විදියෙන් ආවලා තිබ්බට බෑ. ඉතින් සමහරවිට අම්මලා ඒ වෙනකොට කරන්නේ ඔය හොබර පිටින් හොටු පෙරාගෙන ඔහෙ දාලා ඉන්නවා දරුවා. දකින කෙනාට ඊර්ෂ්‍යා හිතෙන්නේ නැති වෙන්නේ. අන්න ඒ වගේ මේ සීක පුද්ගලකේ චරිතය දිහා බලනකොට ඒක කිව යුත්තක් පෘථජ්ජනයගෙන් ඒ තරම්ම කැපිපේ. ඒ විතර ඒ වගේ විතරක් නෙවෙයි. ඒ ශික්ෂණේ හමාර්ගව රහතන් වහන්සේගේ ඒ තරම්ම කැපිපේනවා. අම්මන වැඩ තේරම කරනවා. හැබැයි එයා ඉගෙන ගන්නවා. භාෂාව හසුරවන්න ඉගෙන ගන්නවා වගේ වැටෙන්නේ නැතුව ඇවිදින්න ඉගෙන ගන්න ඉගෙන ගන්න අවස්ථාව බුදු කෙනෙකුට බුදුම සතුටක්. බුදුජනනාසිත මොනවක්වත් කරන්නේ නැහැ උදියා බලන ඉන්නවා. ඉතින් ඒ වගේම බුදු බැල්මක් Tamanටම පුළුවන් Taman දිහා බලන්න. ඒ මේක සාසනයක් තියෙනවනේ. සාසනයක් නැත්තම් ඔය මොකක්වත් නැහැ. සාසනයක් නැත්තම් අපිට මේ ඇහෙන් මුළු ලෝකෙම බලන්න පුළුවන්. නමුත් ඇහැට හැපෙන්නේ නැහැ. ඇහැ බලන කණ්ණාඩියක් තියෙන ඉපයි. අන්නේ කණ්ණාඩිය වගේ තමයි සාසනය. ඉතින් ඒ නිසා ඒකට ආවට පස්සේ මේ මිනිස්සයා මේ ලෙල්ලටත් නැති කටුවටත් නැති පුද්ගලෙක් කියලා පඬිතු සාංශි මතක් කරන බුරුමේ සිංහල භාෂාවෙන් කියන නැත්නම් දෙලොක් අතර හිර වෙලා ඉන්නේ. සම්මතියට යා ගරු කරන්නේත් නැහැ. තාම රහත් වෙලත් නැහැ. ඒ අතරමැද තමන්ගේ ආර්ය පරිශ්‍රයෙන් ටික වෙනවා. ඒක ලෝකයට පේන්නේ මේ අපි වගේ කර්මන හිටපල්ලකෝ මොකටද මේ බැරි දේවල් කරන්න ගිහිල්ලා අමාරු වැටෙන්නේ කියලා ලෝකයා උසුළු විසුළු කරනවා. රහතන් වහන්සේලා කරබන බලාන ඉන්නවා. මේක මෙයා කරන්න වෙනවා කරන්න තු යන්න බෑ. අන්නේම කෙනෙක් එහෙම සේක தത്വයටපත් වෙච්ච එහෙම නැත්නම් සෝපිසෝ බික්කු සීකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්කේම පත්ථේමානෝ. තාම පත් වෙලා නැහැ හරි தത്വෙට. ඒ අනුත්තර වූ යෝගක්ෂේමේ ප්‍රාර්ථනා කරමින් එයා ජීවිතේ ප්‍රයෝජන ගන්නවා. ජීවිතේ ජීවත් කරනවා. කාටවත් කඹරන්න නෙවෙයි, හම්බ කරන්න නෙවෙයි, යනකොට පට්ටම් ගෙනියන්න නෙවෙයි, මේ අහල පහල ඉන්න කට්ටියට පහඳිනව නෙවෙයි. ඒවත් කරන ගමන් තමන්ගේ මේ අනුත්තර යෝගක්ඛේමයටපත් වීමට පත්තේමානෝ විහරණයක් කියනවා. ඒකට විවසනය. අන්නේ වසන වෙලාවේදී සෝපි බ්‍රහ්ම බ්‍රහ්මතෝ අபிජානාති. ඒක නා මේ ලෝකයා බ්‍රහ්මය අදහනවා. බුදු ඥානසි පහළ වෙන ඉස්සලා ඉන්දියාවේ තියෙන බ්‍රහ්ම අபிජානාති. මෙයා මඤ්ඤණා කරන්නේ නැහැ. දන්නවා ලෝකයා බ්‍රහ්මය අදහන බව. ලෝකයට ලොකු සාන්තියක් තියෙනවා. මොකද මොනවාක්වත් වෙච්චාම බ්‍රහ්මයා සරණ යනවා එච්චරයි තියෙන්නේ. බ්‍රහ්මයාට පූජා වට්ටියක් ගිහලා දෙලා ඉතින් බැගෑපත් වෙලා අයියෝ මට සරණ වෙන්න පිහිට වෙන්න කියන. ඉතින් ඒක රජුරුවන්ගෙන් අම්මගෙන් අප්පගෙන් දැනුමින් ඥාණින් වෙන්නේ නැතිවට බ්‍රහ්මන් තියාගෙන ඉනවා. ඉතින් එහෙම දෙයක් තියෙන බව මෙයා අභිජානනය කරනවා. Taman ඒකටපත් වෙලා ආසාදනය වෙලා නැහැ. අභිජානති බ්‍රහ්ම බ්‍රහ්මතෝ අභිඥාය. දැන් පුතත් ජනේ බලන විදිහට නෙමෙයි මේ බ්‍රහ්මත්වයේ දිහා බලන්නේ. එහෙම දැනගෙන බ්‍රහ්මං මාමඤ්ඤේ. එයා උත්සාහ කරනවා බ්‍රහ්මයා පිළිබඳව මට ගරු තත්වයක් ආවොත් මම ඒකට ගරු කරන්නේ මම ඊට වැඩි හතනකට යන්න හදන්නේ. මගේ හිත අම්මලගේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච ආభాෂය අනුව බ්‍රහ්මණ කියනට හෙල්ලුම් කනවා නෑ මං හෙල්ලුම් කන්නේ නෑ හෙල්ලුම් නොකන්න ශික්ෂාගරුක වෙනවා. ඒතර මාමඤ්ඤ කියලා සඳහන් කරනවා. නමඤ්ඤ කියන්නේ නමඤ්ඤ කියන්නේ රහතන් වහන්සේ මඤ්ඤනා කරන්නේ නෑ එයා. එයා දන්නවා. මෙයා එහෙම නෑ. මට බ්‍රහ්ම පිළිබඳ ගෞරවයක් තියෙනවා. මොකද අම්මයි තාත්තයි තාම අදහනවා. එහෙම නැත්නම් රට්ටු අදහනවා. එහෙම නැත්නම් බ්‍රහ්ම කෝවිලක් තියෙනවා. පූසාරි හරි බලවත්. ඒක අභිඥාවක් තියෙනවා. මේ රට්ටු මේ තරම්ම මේක කාලා ඉන්නේ කියලා. හැබැයි Taman මාමඤ්ඤේ. Taman වග බලා ගන්නවා. ඊට වැඩි උතුම් දෙයක් අපිට හම්බෙලා තියෙනවා. අනුත්තරන් යෝගක්ෂේමයක්, බුද්ධ රත්නයක්, සංඝ රත්නයක්, සීලයක්. මේ මොන කුණු හරපෑද? රට්ටු කාලා රට්ටු මේක සැලකුවාට රට්ටුන්ට Taman සලකනවා ඒ නිසා බ්‍රහ්මට සලකනවා. මොකද රට්ටුන්ගේ ගරු මේ මානසිකත්වයට කරන ගෞරවයක්. ජන මේකට කියන සභා ගෞරවය කියලා. මුළු සභාවම බ්‍රහ්මා දානවා මමත් සභාව දානවා. ඒ නිසා මම බ්‍රහ්මට කතා කරන නිග්‍රහ කරනවා. හැබැයි මම දන්නවා මේ ඇත්තෝ තාම මේ ශේක தත්තරපත් වෙලා නැහැ. මේගොල්ලෝ අන්ධ પરම්පරාවක යන්නේ. මට මේ අන්ධව තරහ කරගෙන බෑ. බ්‍රහ්ම තරහ කරගත්තට ප්‍රශ්නකුත් නැහැ. මේ පිස්සු පියාට තරහ කරගත්තොත් කරන්න බෑ. ඒ නිසා බ්‍රහ්ම ෂේප් එකේ තියාගෙන පිස්සු පියාටත් එක්ක යන ගමනට කියනවා බ්‍රහ්මං මාමඤ්ඤි. ඊගාට බ්‍රහ්ම බ්‍රහ්මං දෙතියාවෙන් තියලා කියනවා. ඊගාට බ්‍රහ්මතෝ බ්‍රහ්මා බ්‍රහ්මයාගෙන් යමක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. බ්‍රහ්මයා කෙරෙහි පිහිටලා කටයුතු කරන්නෙත් නැහැ. හැබැයි සබාව කියන දේ කරනවා. ඒකේ සබා ගෞරවයට අපි කියන ශිෂ්ටාචාරයට අපි කියන ජනමතයට ගරු කිරීමක් වශයෙන් මෙන්න මේ දේ ගරු කරන එකට එයා බ්‍රහ්මං මේති මාමඤ්ඤති මම බ්‍රහ්ම අදහන කෙනෙක් කියලා හීනකින්වත් හිතන්නේ. හැබැයි ඔක්කොම මේ කටයුතු ටික කරනවා. බ්‍රහ්මයන් අදහන සමාජයක තියෙන සිරිත් විරිත් ටික කරනවා. ඉතින් මේක පේන්නේ චපල ගතියක් වාගේනේ. ඇත්තට මේ පුද්ගලයාට තේරෙනවා මෙතන තියෙනවා කියලා පොඩි පටලැවිල්ල. ඒක තමයි සේක පුද්ගලයා කියලා කියන්නේ. එයා දන්න මේ ඉන්න පිස්සෝ පිහට්ටෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ අගයන් ආඩම්බරය මෙහෙමයි. මම මේ අගයන් ආඩම්බරයෙන් ගරු කරනවා. හැබැයි මම ඒගොල්ලෝ වගේ මේක අදහන්නේ නැහැ. ඒක මම කියාගන්න යන්නේ නැහැ. ඒක අභිනන්දනය කරන්නෙත් නැහැ. තංකිස හේතු පරිඤ්ඤාතං තස්සාති වදාමි. එයා දන්නවා මේ ඉන්න පිස්සෝ සේක නැහැ. ඒගොල්ලන්ට බුද්ධ ධම්ම සංඝ සහ සීලයේ ලොකු විශ්වාසයක් නැහැ. ඒකත් කරනවා part time job එකට. හැබැයි කතරගම දෙවියොත් අදහනවා, බ්‍රහ්මත් අදහනවා, පෙරහැරෙත් යනවා, පූජා විදිත් කරනවා, අපනූලුත් දානවා. ඒක පහත් කරලා සලකන්න එපා. ඒක පහත් කරලා සලකන්න එපා සභා ගෞරවය පවත්තන්න, චාරිත්‍ර වාරිත පවත්තන්න, හරියට පොඩි ළමයි සෙල්ලංගයක් හදලා සෙල්ලම් කරන වෙලාවේ අම්මයි තාත්තයි ඒ සෙල්ලංගෙට ගිහිල්ලා අර පොඩි ළමයි එක්ක ඉන්නවා. එවුන් එවුන් නලව ගන්න ඕනේ නිසා. එවුන් වැලි පොල් කට්ටකට වැලි පොල් පොල් කට්ට වැලි ටික දාලා අම්මේ මෙන්න බත් එකක් කියලා දුන්නාම විසි කරන්නේ නැහැ මේ පොල් කට්ට වැලි ටික කියලා ඌවෝ මේවා බත් තමයි මේක පිඟාන තමයි කියලා අර කාලා වගේ ලුණු මදි අනම්මනම් කියනවා මිසක්කා මේ බබාලා සෙල්ලම් කරනවද පිස්සුනේ පොල් කටු වලට ගලන් කියනොයි වැලි වලට බත් කියනොයි එහෙම කියන්නේ යන්නේ ඒකට තමයි කියලා කියන්නේ අභිඥාය මේ ලෝකයන් අලවගෙන ඉන්න ඕනේ හැබැයි නලවගෙන හිටියට ලෝකෙන් නැලවෙන්න යන්න එපා ලෝකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. ඉන්න හරියක් ඉන්නේ පෘ탁 පෘ탁 කිසිසේත්ම බුදුන් විශ්වාස නැති කට්ටිය. බුදුහාමුදුරුත් ඉන්න තව කට්ටියකුත් ඉන්න විශ්වාස කරන්නේ. කිසිසේත්ම ධර්ම පිළිබඳ විශ්වාසයක් නැහැ. තවත් මොකද්ද එකක් විශ්වාසයක් තියෙනවා. සංඝයාත් ඔය කිව්වට ඔය සංඝයාත් එකයි පූසාරිත් එකයි දේවගැතිත් එකයි ඔක්කොම එකයි කියලා ඒකත් පිළිබඳ අව탁සිරුවක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ සීලෙම මම අරසා කරයි කියලා හිතන්නේ. පොලිසිය දැනුම අවශ්‍යයි. පුද්ගලික ආරක්ෂකයෝ අවශ්‍යයි. පීයක් ඉනේ ගහගෙන ඉන්න ඕනේ. එහෙන රාජතෛලිය පොඩ්ඩක් තියෙනවා හරි හොඳයි. එහෙම නැත්නම් බේත් තෙල් ටිකක් එහෙම දෙනවා හරි හොඳයි අරසාවට. පිරිමි වෙන්නේ සූර්යයකට ගහනවා හරි ෂෝක්. හැබැයි සීලෙත් තියෙනවා. අන්‍යෝගේ දෙකක් කන පුද්ගලෙක් එක්ක ඉන්නකොට එමසේ කර හොඳ පැත්තට කරු කරන්න ඕන සීල ටිකක් හරි කර කරන එක හොඳයි ඒක හොඳයි මම සෙන්ඩයි තයිලිය තර ප්‍රශ්නයක් නැහැ එන්ටයි දැතිබ ප්‍රශ්න නැහැ ඔබ සීලය අරගෙන ඵලයන්කෝ ඒකට දැනගන්න ඕනේ හැම එකාම බත්තට කැවුම් තමයි. බොක්කේ බිජු තියාන තමයි අර ඒකට පෘථග්ජනය කියලා හරි ජොලි. මෙයා කවදාකවත් ඒ බ්‍රහ්ම පදාර්ථ කරගෙන ඇත්තා වූ බ්‍රහ්ම ප්‍රධාන කරගත්තා වූ මේ ගූඪ ධර්ම කිසි දෙයක් මේ හතරට උඩින් තියන්නේ ඒක නිසා මේකට කියනවා බ්‍රහ්ම මාභිනන්දි. අනිත් ඔක්කොම අභිනන්දනයේ යුක්තව ගරු කරනවා. මෙයත් ගරු කරනවා යම් ප්‍රමාණයක මොකද සභා ගෞරවේ. මේ සභාව ඔක්කොම එයා ගරු කරන කෙනෙක් නම් මට බෑනේ ඒක විශ්ිෂ්ට කළා දානින්න. මේ නමුත් බොක්කෙම ඇදහිල්ලක් නැහැ. බොක්කෙන් අදහන දෙයකට වැඩි වෙනවා දැන් බුද්ධ ධම්ම සංඝ සහ ත්‍රිවිධ රත්නයක සහ සීලය කෙරෙහි දැන් සද්ධා වැඩි වෙනවා. වැඩි වෙනකොට අරක විසි කරන්නේ මෙන්න මෙතන මේ බුදුජාන් වහන්සේගේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන මේ සාපේක්ෂ භාවය බෞද්ධයා තේරුම් අර නොගැනීම තමයි ප්‍රධාන ප්‍රශ්නය අද තියෙන්නේ. ඒකට මොකද හේතුව අනික් කට්ටිය බෞද්ධ කියාගන්නේ නැහැ. මේ මිනිස්සු ලකුණු කැපෙන්නේ නැහැ. බෞද්ධයාගේ ලකුණු කැපෙනවා. බෞද්ධයාට පිටි මධ්‍යම ප්‍රතිපදාවත් සාපේක්ෂක භාවයත් තේරෙන්නේ නැති නිසා එක්කෝ බෞද්ධෙක් වශයෙන් බ්‍රහ්මන්ට ගරු කරන එක වැරදි කියලා හිතනවා. කිසියම් වැරද්දක් නැහැ. තමන් ඉන්නේ බ්‍රහ්ම සමාජයක නම් සමාජයට ගරු කරන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේ සමාජ ගෞරවයේ සභා ගෞරවයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවනම පැහැදිලිව කියතයි ඕගොල්ලෝ කරු කරන එකට මම කර කරනවා. ඒ පිගෙන් මුරදාට පානින්ලා සැලකීම මාන්නේ කරුවත් නොකරමියයි ගැරහීම කියලා අපේ පැරණි මේ ගවර්න්මන්ට් ඒජන්ස්ලා යාපනයේ පොළොන්නරුව අන්ඩෝපරස් ගියාම මේ මිනිසු කරන අයියනාගේ දෙයියන් සැලකිල්ල කරනවා. ගරු කරනවා. මොකද එයා ගවර්න්මන්ට් ඒජන්ට් නිසා. හැබැයි මම ගරු කරන්නේ නැහැ. මම කරු කරන්නේ නැහැ. මම කරු කරනවා ජනතාවට. ඒ ජනතාව කැලේට යනවා, රත්තක් කියලා යනවා ගහක. පුල්ලෙරි දෙයියන් මේ මේ ගම්බාර දෙයියන්. ඒ වගේම පෙකමුර දාට පාණෙන් සලකනවා කමන්නේ නැහැ. මම ඒක කරන්න යන්න ඕනේ අන්නේ දේ කරන්න තරම් සේක නැහැ. ඒ සේක නැති කෙනාට කිසිම ආනිසංශයක් ඒක ලැබෙන්නේ මොකද හේතුව ඒකින දෙකක් මට තේරෙන්නේ නැහැ කොහොමද මේ භ්‍රමකරු කරන කට්ටියත් එක්ක ඉන්න හැටි එක්ක දන්නේ නැහැ එහෙම නැත්නම් බ්‍රහ්ම කරු කරන අයට කරු කිරීම හොඳ නැහැ බුදුහමර තරහ වෙයි කියලා. ඒතර නෑ බුදුජානනාංශ අපිට ඒ මේ මධ්‍යම ප්‍රතිපදාව දීලා තියෙනවා. මෙන්න අපිට සාපේක්ෂතාවය දීලා තියෙනවා. අන්නේ සාපේක්ෂතාවය දීලා තියෙන බුදු කෙනෙක් බ්‍රහ්මන්ට උඩින් නෙවෙයි යටින් ඉන්නේ කියලා අපි හිතනවා. බ්‍රහ්මන් නේම නෙවෙයි. යාළඟ එකයි තියෙන්නේ දෙකක් නෑ කාටවත් ඉර දෙන්නේ ඌ තමයි ලොක්කා. අපේ බුදුහාමුදුරු නෑ ආරක ගරු කරුවට ප්‍රශ්නයක් නෑ. ඒ ගරු කරන්නේ ගරු කරන මිනිසුගේ තියෙන මානසිකත්වයට ගරු කරන්නේ. ඒක නිසා බුදුජාණන් වහන්සේ නිකන් නෝන්ජල් ගතියක්, වැනෙන සුළු ගතියක් බෞද්ධයන් දකිනවා. ඒ දකින්න තාක්කල් එයාට තාම ශේක භාවයේ වර්ධනයක් හෝ ශේක භාවයක් ලැබෙන්නේ නැහැ. ශේක භාවය කියන්නේ අන්න එහෙම ඉඳගෙන තමන් ඒ කවුරුත් එක්කත් වැඩ කරද්දී කාගේ මානසිකත්වයටත් ගරු කරද්දී කාගේවත් දෙයකට අහු වෙන්නේ නැතුව මෙයමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියන තරම් අමන වෙන්නේ කොච්චර සත්‍ය දැනගත්තත් ඕන කෙනෙක් එක්ක ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ආන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්න වෙනවා මේ භාවනාවේ ටිකක් ඉස්සරහට යනකොට භාවනාවේ විශේෂම අපි පල්ලෙහා මේ දවස්වල කතා කරන කංකා විතරණ විසුද්ධිය අපේ චිත්ත සීල විසුද්ධි චිත්ත විසුද්ධි ditthi විසුද්ධි පෙන්නට පස්සේ පුදුමාකාර මේ ප්‍රශ්න එළියට එනවා. සැක දුරවන් කිරීමේදී බුදුජානහන්සේ දීලා තියෙන මේ මධ්‍යම ප්‍රතිපදාව සාපේක්ෂතාවාදයකට වැනෙන සුළු ගතියක් පේන්න තියෙනවා. අන්නේ වැනෙන සුළු ගතිය නිසා යෝගාවචරය පුදුම සංඛාවකටපත් වෙලා තියෙනවා. පුදුම සංඛාව සැකය ඊතර ගන්න බැරි මේ ඊගාව මට්ටමේ ශ්‍රද්ධාවට මෝරන්නේ අර ලාමක සද්ධාවේ නතර ඒ මොකද මේ ජනයාට කරන වැඩි ජනතාවට කරන ගෞරවයක් වශයෙන්. නමුත් වැඩි ජනතාවට ගරු කළාට වැඩි ජනමතයට ගරු කරලා Taman Tamanගේ පාරේ යන්න පුළුවන්. ඒක නිසා මේ කාංකා විතරෙන් එහාට බහුවචන කතා කරන්න අමාරුයි. ඒක වචනේ යන්න වෙනවා. ඔක්කොම අතාරින්න වෙනවා. ඉන්නකම් මේගොල්ලොත් එක්ක ඉන්නවා ළමා සෙල්ලම් කරන කතාවකල් <coughs> දෙමාපියෝ පොඩි ළමයි කියන විදිහට පොල් කට්ටට පිඟාන කියලා කියනවා. වැලිය වලට බත් කියලා කියනවා. හැබැයි දන්නම ළමා සෙල්ලමක් කරන්න කියන්නේ. ඒ ළමයි නැලවීමට කරන්න කියලා. ආන්නේ විදිහට මේ කටයුතු කරනකොට ඒක පේන්න තියෙනවා. මම මේ මේ වෙන එකක් විවේචනය කරන්න හදනවා. එහෙම නැත්නම් ප්‍රශ්න ඉල්ලනවා කියන එක නෙවෙයි. ඒ ඉන්දියාවේදී වෙච්ච මේ සංසිද්ධියේදී ਸਰවඥාන්සේ මේ බ්‍රහ්ම ආගමක් පැවතිච්ච සමාජයක ඉපදිලා ඒක ඒක විනිවිදේ දල දඬු වෙලා නෙවෙයි. නම් මේ සීලිභාවයේ කි. මුලක් සෙතමනේ තියෙන දිහාවට හැරි හැරි ගමන් කරන වගේ ගමන් කරලා බුදුජානස් මේක ඉක්මෙව්වා. ඊට පස්සේ ඇතිවෙච්ච බෞද්ධත්ව කියන්න ඕනේ අබෞද්ධත්ව කියන්න ආයසරය බුද්ධහම බ්‍රහ්මාගම උකහාගත්තා. ආය බ්‍රහ්මාගම බුද්ධහම ගැබ ඇතුළට ගත්ත දැන් ඉවරයි. බුද්ධහම නැහැ. එතකොට මේ බ්‍රහ්මාගම ඇති කිරීම සඳහා නැවත ස්ථාපනය කිරීම සඳහා ප්‍රතිස්ථාපනය කිරීම සඳහා බුද්ධහාගමට ගහන්න කියන වචනේ කියන්න පුළුවන් මම දන්න මේ මම ප්‍රශ්නයක් ඉල්ලන්නේ කියලා සමාජය අවසලා අපේ බුදුජානනාංශයේ පෙන්නපු අද්වෛත ද්වෛතය දෙකක් නිසායි අපිට ගැටුම ඇති වෙන්නේ ආතතිය ඇති වෙන්නේ අසහනය ඇති වෙන්නේ හොඳ නරක දෙක නිසායි ජය පරාජය දෙක නිසායි යසායස දෙක නිසායි සැප දුක් දෙක නිසායි එනිසා මේකට නොසැලෙන මනසක් බුදුචාන්සේ කතා කරුවා වෙනුවට බ්‍රහ්මාගමෙන් අපිට ගැහිලා තමයි මේ අද්වෛතය කියන වචනේ දෙකක් නෑ කියන වචනේ තමයි ගැහුවේ ද්වෛතය ද්වේතානුපස්සනා සූත්‍රයේ බුදුරජාණන්සේ බොහෝම ලස්සන විස්තර කරනවා. හැම දෙයක්ම ලෝකේ අන්ත දෙකට ගියාට පස්සේ තමයි වාදයක් ඇති වෙන්නේ. අන්ත දෙකට ගියාට පස්සේ තමයි කතන්දර ඇති වෙන්නේ. අන්ත දෙකට ගියාට පස්සේ තමයි මේ ප්‍රපංචකරණයක් වෙන්නේ. අන්ත දෙකට ගියාට පස්සේ තමයි අංජබජල් වෙන්නේ. ඒ අංජබජල් වෙන්නේ නැතුව ද්වෛතයට අහුවෙන්නේ නැති වෙන තමයි සරුවචනාස්ගේ ශ්‍රීමුක දේශනා පළවෙනිම පටන් ගන්නනේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තබ්බා. අන්ත දෙකක් තියෙනවා පැවිද්දන් විසින් සිසුන් සීක පුද්ගලයන් විසින් අනු සේවනය කළ යුතු නැහැ. ඒ තමයි කාමසුකල්ලිකානුගේ අත්කලමතාන යෝගයයි. නැත්නම් හරි සහ වැරදි. එහෙම නැත්නම් ජය පරාජය. එහෙම නැත්නම් සැප දුක. එහෙම නැත්නම් යස අයස. මේ දෙකට අහුවෙලා තමයි අපි මේ කතා කරන දෙයක් හැම දෙයක්ම කතා කරන්නේ හැම පටලැවිල්ලක්ම සිද්ධ වෙන්නේ sannivedanaye සම්පූර්ණ පටලැවිල්ල සිද්ධ වෙන්නේ මේක නිසා. නමුත් මේ දෙක ඉක්මවලා ගිය තැනක් මධ්‍යම ප්‍රතිපදා වශයෙන් සාපේක්ෂතාවාදීව හතරවෙනි ආර්ය සත්‍ය විදිහට බුදුන්සේ දේශනා කරා. අන්නේ දේශනා කරපු දේ වෙනුවට ඉන්දියාවේ හටගත්ත දේ තමයි අද්වෛතය කියලා දෙකක් නැති බවට වචනයක් හදාගත්තා ඒකෝ කියලා. මේ ඒක කියලා කියන්නේ දෙකට බෙදිච්ච දේ වෙනුවට දීපු එක ඒක ඝණයක් කියන එක අර දෙකක් හොඳ නෑ කියනකොට එකක් පිළිගන්න එක වටිනවා කියනගේ සරල කල්පනාවකට අහු වෙනවා. නමුත් බුද්ධ ධර්මයේ එකක් පෙනෙන්නේ නෑ. බුද්ධ ධර්මයේ එහෙම දෙයක් ධනවලා නෙවෙයි පිරිනුවම් පෑවේ දෙක අල්ලන්න එපා කිව්වා. අන්ත දෙකට වැටෙන්න එපයි කිව්වා. අන්ත දෙකට වැටෙන්නෙත් නැත්නම් එකක් අල්ලන්නෙත් නැත්නම් කොහොමද තේරුම් ගන්න කියන එක තමයි පටිච්චසම්පදාය කියන්නේ උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. දෙපැත්ත දැනගෙන මැදේ යැලෙන්න එපා. අද බෞද්ධොත් මැදේ යැලිලා Hindu ආගම නම් ප්‍රසිද්ධියේ මැදේ යැලිලා. ඒ මැදට ඒක බ්‍රහ්ම පදාර්ථය කියලා කියනවා. පරමාර්ථ බ්‍රහ්ම. ඒකට කියනවා නිර්ගුණ බ්‍රහ්ම කියලා. ඒක ಗುಣ මොකක්වත්ම නැහැ. ಗುಣ බ්‍රහ්ම තමයි පෘථග්ජනයට තේරෙන බ්‍රහ්ම. නිර්ගුණ බ්‍රහ්ම පුද්ගලීකරණය කරලා තියෙනවා. බුදුරජාණන්සේ පුද්ගලිකරණය කෙරුවෙත් නැහැ එකකට දැම්මෙත් නැහැ ඒක තිබ්බ අන්ත දෙක උබෝ අන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන අපේ කට්ටිය හිතන අන්ත දෙක ප්‍රතික්ෂේප කළා කියලා අන්ත දෙක ප්‍රතික්ෂේප කරුවත් නිවනක් නැහැ අන්ත දෙක දැනගෙන මැදෙයි නොඇලී සිටීම ඒක මජ්ජේ සූත්‍රයේ බුදුරජාණන්සේ හය ආකාරයකට විස්තර කරනවා ඇත්තටම බුදුරජාණන්සේ එකයි විස්තර කරන්නේ ඒකට හිටපු රහතන් වහන්සේලා හය නමක් හය ආකාරයකට විස්තර කරනවා ඉතින් ඒක භාවනාවට දැම්මොත් හරි අමුතු විදියකට තේරුම් ගන්න වෙන්නේ. ඉතින් මේ වගේ පිරිසකට ඒ කිව්වහම මම හිතනවා යම් කිසි කෙනෙක් මේක තේරුම් ගනී කියලා. පටලවා ගන්නත් ඉඩ තියෙනවා. ඒ මොකද සමහරු ඒ මට්ටමින් පන්නපු අයත් ඉන්නවා ඒ මට්ටම අඩිය කට්ටියක් ඉන්නවා ඒකට කියනකොට කොතනින් අල්ලයිද දන්නේ නැහැ අපි මේ ආනාපානය කියලා අල්ලනකොට ලෝකේ තේරුම් ගැනීම අදහසෙන් මම තේරුම් ගැනීම අදහසෙන් ආනාපානය කියන එක අල්ලනවායි කියලා අපි ආදර්ශයක් විදිහට ගමු නිදර්ශනයක් විදිහට අපිට අහුවෙන්නේ ආනාපානේ මෝරපු පිටකොන්ද විතරයි පටන් ගන්නකොට සතිය පිටවන්නේ අපි වැඩිච්චි ආස්වාසේ. වැඩිච්චි ප්‍රසවාසේ. ඒ ඇති. ප්‍රශ්නෙට බැහැ ගන්න ඇතුල් වෙන්නේ ඒ ඇති. ඊට පස්සේ ආස්වාසේ දිගට බලබල යනකොට එයාට විශ්වාසයක් එනවනම් හොඳයි මෙච්චර මේ සංකර ලෝකේ ප්‍රශ්න ගොඩක් තියෙන මට සමහර විටක ආනපානෙම හුස්මෙම එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් කරා පවත්න්න පුළුවන්. එතකොට එයාට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් ඊ ගාවට එන ආස්වාසෙ මට අල්ලන්න පුළුවන් වෙයි කියලා. මේකට කියනවා ආස්වාද ප්‍රසවාසයට මූණට මූණ දාලා ඉන්නවා කියලා. මට ආස්වාද ප්‍රසවාස 10 15ක් යන්න පුළුවන්. ඒකට එක දෙක යනකොට එයා දන්නවා මගේ හිත ඊගාව එකේදී ආස්වාසයටමයි යන්නේ. ඊගාවත් ආස්වාසමයි. ඊගාවත් ආස්වාසමයි. කියලා අර මත්තට ඉස්සරහට එන ආස්වාසය පිළිබඳව එnde ඉස්සෙල්ල විශ්වාසයක් ඇති වෙන මට්ටමට භාවනා කරන එකට අපි කියනවා ආස්වාස ප්‍රසවාසයේ දැපෙන දමා ගැනීම ආසර් ප්‍රසවාසය නවතු කර ගැනීම ආශ්‍රව ප්‍රසාසෙ මූණ දා ගැනීම කියලා. ඒක තමයි අමාරුම දේ. හැබැයි ඒකයි තියෙන කරන්න ඕන කියලා දන්නවනේ ඒක අමාරුත් නෑ. නමුත් හුඟ දෙනෙක් කියනවා වෙන මොකක්වත් නැතුව ආස්වාස ප්‍රස්වාසයෙම තියෙනවා. එහෙම ඉන්නේ වරින් වර ආස්වාස ප්‍රස්වාස 10 12 පේනවා. ආයෙ හිතනන් අත්හරිනවා. ආයෙ පේනවා. ඒකට යෝගාවචරයට විශ්වාසයක් එනවා. දැන් මම ඇවිල්ලා ඉන්නවා පාරේ. දැන් ඊගාවට එන ආස්වාසෙ මට අල්ලන්න පුළුවන් වෙයි. ප්‍රසවාසය අල්ලන්න පුළුවන්. එතෙන්ට යනකම් විශ්වාසය ඇති කරගන්න. උස්වාසය ඇති කරගත්තේ නැත්නම් එයා සතිමත් වෙන්න ඕන, සීහය යොදන්න ඕන, සද්ධාව යොදන්න ඕන ඕකට. දැන් ඕක ආපියෝගාවචරයක් හිටන් සක්මන් කරන පියවර 10ක් පළමට යන්න පුළුවන්. ඒකෙදි මැද හරි දෙයට දෙන දැන් ඉස්සරහට එන වම මට අල්ලන්න පුළුවන්. හිත පිට යන එකක් නැහැ. ඉස්සරහින් ආශ්වාසය අල්ලන්න පුළුවන්. ඉස්සරහට පිම්බීම අල්ලන්න පුළුවන්. අන්න එහෙම බලන්න ඉන්න වෙලාවේදී ඕන දෙවෙනි පාඩම මුද්‍රසංශ කියන එහෙමනම් ඒ ආස්වාසිය දැනෙන්න ඉස්සර වෙලා චිත්තක්ෂණේ අල්ලන්නේ කියලා. දැනීමට අහු වෙන චිත්තක්ෂණයට ඉස්සල චිත්තක්ෂණේ. පිම්බීම සිදුවේගෙන යද්දී දැන් පිම්බීම දැනෙන්න ඉස්සල කොහිදලද පිම්බීම ආවේ කියලා අල්ලන්නේ. වම තියෙන එක දැන් අපිට අහු වෙන්නේ වම විලුඹ වදින්න තැන නම් ඒ විලුඹ වදින තැනට චිත්තක්ෂණයට ඉස්සල කොහෙද තිබ්බේ කියලා අල්ලන්නේ කියලා අරමුණේ හටගන්ම අල්ලන්නේ කියනවා. එතකොට කවදා හරි හිතන්නේ ඒ යෝගාවචරයට මේ අරමුණත් මුලත් සමග අල්ලන්න පුළුවන් තත්ත්වයට ආවයි කියලා ඒ පැත්ත දිහාට ඊට හැරුණයි කියලා. එතකොට සතිය මොකද්ද මේ කාබනික වර්ධනයක් සිද්ධ වෙනවනේ. නිකන් එනේන අරමුණට මුණ දානවා නෙවෙයි. එන අරමුණ එන්නත් ඉස්සලා සූදානම් මනසක් තියෙනවා. ඒක පුදුම වෙනසක් තියෙනවා. දැනෙන ආස්වාසයටදී දැනෙන්න ඉස්සලා ආස්වාසයේ වෙනසක් තියෙනවා. ඒ කියන්නේ බඩේ ඉඳදී බබා බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා වගේ. හිතේ හරි ලොකු දෙයක්. බබා හම්බුනාට පස්සේ ඉස්සලට වැඩිය ස්කෑන් කරලා බලතෑයි. අන්න වගේ මේ මුලට ඇදීම තමයි අමාරුම දේ. උදන් තමයි වටිච්චසම්පාදේ තියෙන්නේ. නමුත් අපි හිතමු දැන් ආස්වාස පස ආස්වාසයට අහු වෙනවා ආස්වාසේ මුලත් අහු වෙනවා. සරුවචනන්සේ මජ්ජේ සූත්‍රයේදී කියනවා ආස්වාසේ මුල සහ ආස්වාසේ මැද තමයි අන්ත දෙක. ওই දෙකම අතහැරලා මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ දැන් මේ පටන් ගන්න ආනාපානේ ආස්වාසනේ ගෙවෙන ආස්වාසේ බලන්න අර වැඩිනල සතියෙන් උද්දීපන වෙන සතියෙන් උත්ප්‍රේරණය වෙන සතියෙන් අර ගෙවෙන හට ගන්න පටන් ගත්ත ආස්වාසිය ගෙවම් කරලා ඉවර වෙන තැට බලන්න අර ඥාණය යොදවලා අර කුසලතාවය යොදවලා අර සංවේදී භාවය යොදවලා අර ප්‍රණීත භාවය යොදවලා ඒකට ටික යෝගාවචයට හම්බෙන අතිරේක ලාභයක් හට ගන්නා පැත්තේ මුලට මුලට ඇදීම සඳහා ඇදීමේදී ඇතිවෙන මේ තීක්ෂණ භාවය ආනාප ආස්වාසේ ගෙවෙන දන බලන්න ගියාම ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. එහෙම නැත්නම් Nirodhe දකින්නයි කියන්නේ. ක්ෂය වීම දකින්නයි කියන එක. වැය වීම දකින්නයි. ඉතින් මෙතෙන්ද එන්නේ ඉසලා ආස්වාස් ප්‍රසආස්වාසය අල්ලන්නේ ඉසසසේ මුල අල්ලන්නේ ඔය දෙකම අතාරින්න ඕන. අතෑරියොත් විතරක් හරි පාට වැඩනොත් අග පැත්ත අල්ලතයි. ඒ නැත්නම් ගෙවෙනවා බලතින් ගෙවීම මුස්පෙන්තුවක්. ඒක විනාශයක්. ක්ෂය වීමක් වැයීම ඉතින් අපිට බය ඇති වෙනවා. බඩ බොක්ක දානවා. රෑ මැද බඩේ ලියනවා. උලුව කරකෙන්න පටන් ගන්නවා. එහෙන් ඇඟ නලියනවා මෙහෙන් කය නලියනවා භාවනා එපා වෙනවා මේකේ මොන මගුලක්ද කරකොලත ඇරියා වාගේ දුම්මලවර මතර ගත්ත කපුවා වගේ ඉතින් දේව භාෂාව කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකට මුලත් අතල්ල මුදල් මැදයි දෙක අල්ලගෙන තියෙන ආනපන පිටකොන්දයි හට ගැනීම අල්ලලා දෙකම අතහරින්න ඕනේ. ඒ ඇතිවෙච්ච තීව්‍ර භාවයෙන් ස්තුණු භාවයෙන් ගෙවෙන හැටි බලන්න. මධ්‍යම ප්‍රතිපද මේක අතහරින්න ඕනේ කියනකොට උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මොනම කෙනෙකුටවත් රේකී ක්‍රමයකට මේක පෙන්වන්න බෑනේ ආනපානේ හවුච්ච නැති කෙනාට මේක කිව්වොත් ඔව් ඔව් මට ෂෝක් එකකට තේරෙනවා කියයි සෝවන් උනායි කියලා කියලායි ඇති නමුත් මේ භාෂාවත් තේරෙන්නේ නැහැ රේකී ක්‍රමයටවත් තේරෙන්නේ මොකද තාම ආනාපානෙවත් අල්ලලා නැහැ ඔය විශ්වවිද්‍යාලේ ඉන්න PhD කාරෝ බුද්ධහම උගන්වන්නේ ඔන්න ඔහම ඉඳගෙන ඒකකටවත් හුස්ම දිහා බලන්නේ නැහැ ඒක සිගරට් බිබී තමයි ජීවත් වෙන්නේ මේ මං ඉන කාලේ මං දැකලා තියෙනවද කියලා මට සැකවේ WS කරුණාත් මහත්තයා පුදුමාකාර බ්‍රයිට් කේස් අපි ඥානන්ද හැමතෙම හදලා ගත්තේ. හැබැයි බුයිපුවාම තමයි කතා කරන්න පුළුවන්. හොද්දට දාලා ඉන්නේ. මීරිගම UNP අපේක්ෂක වශයෙන් උත් හිටියා. එයා පටිච්චසමුපාදේ තමයි PhD එකට කරේ. කරනකොට පටිච්චසමුපාදේ අතීත අනාගත පච්චුප්පන්න කියන ත්‍රිමාණයට දාලා තමයි කරේ. හැබැයි දේශනා දෙනකොට අරක පතුරු යන්න ගැහුවා. ගහලා ඒ වෙනකොට හිටපු විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයටත් ගැහුවා. මේකේකටවත් තේරෙන්නේ නැහැ. මේකේ තියෙන්න ඕනේ මුලයි මැදයි දැනගෙන මැද අතාරින්න. හැබැයි ඒක කරන්ඩ සැරපීම ටිකක් බොන්න ඕන. ඊට පස්සේ ඊට මෙව කියනකොට මේ මිනිසුන්ගේ නිග්‍රහ වෙයි කියලා මට සැකයක් තියෙනවා. මට සමා වෙන්න. ගුණපාල ධර්මසේටි. Chain smoker. එක සිගරට් එකක් නිවන්නේ අනිත් එක පත්තු කරගෙන. ලියලා තියෙන පොත් ටික අදත් මයි ළඟ තියෙනවා. පුදුම ගෞරවයක් ඇති වෙනවා. නමුත් මේක බොන්න නැතුව කරන එක අපි ඊට පස්සේ ජොලිනේ. අපිට අරක ඕනෙත් නැහැ, සිගරට් ඕනෙත් නැහැ. මේක පුළුවන් වෙනවයි කියන එක. ඒක කරනකොට පිස්සු හැදෙන්නේ නැත්තම් පුදුම වෙන්න ඕන. අරගොල්ල ඒකයි මේ එක එක දූර්ත වලට අහු වෙලා ඉතින් දූර්ත වලට අහු වෙලා ලියන ලියමන් අපිට මේ භාවනා කළා ලියන්න බෑ. අද බටේර ලියන ලියමන් මේ මිනිස්සු නොදකින්න එක හරි ෂොක්. දැකලා චරිත දැක්කනම් මේ පොත විසිකරන දේ අසුචි වලකට. මොකද ඒ තරම්ම චරිතය හොඳ නැහැ. ඒ ලියන ලියම. ඉතින් එහෙම වෙනකොට පඬිස්සංශ කියනවා අද ඉන්න මේ විශේෂඥයෝ අද ඉන්න මේ ශ්‍රේෂ්ඨ කියමන්කාරයෝ කතා කරනකොට ගල් පිළිම පව ඔළුව ඔල්ලනලු ඔව් ඔව් ඔව් ඔව් කියලා. හැබැයි උන්ට චරිතයක් නැහැ. බලන්න බුදුහාමුදුරන්ගේ අහිංසකකම. බලන්න බුදුරජාණන්සේගේ තියෙන සදාචාරය. බලන්න බුදුරජාණන්සේ හදපු ශ්‍රාවක පිරිස. දෙකොන දැනගෙන මැදේ නොඇලී මේක කරන්න පුළුවන් ද බුද්ධ ධර්මයට. බුද්ධ ධර්ම කියන්නේ මැලීමක්. දෙකොණත් අල්ලලා මැදත් අල්ලලා. කිඹුලා කි මොකද්ද බදාගත්තා වගේ. උතන් තමයි ආගම හිර වෙලා තියෙන්නේ. ඉතින් මේ ආගමක නැතුව මෙතෙන්ට එන්න බෑ. ආගමට ඇවිල්ලා කොතනද මේක හලන්නේ. හැලෙන්නේ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තා කියනකොට රීකී ක්‍රමයට උගන්නන්න බෑ. ඉතල එයා පෘථජන කරලා ඉන්න වෙනවා. පෘථජනයාගේ තියෙන අන්ත දෙකේ වැටෙනවා දුක එපා සැපයි ඉල්ලනවා. ජය එපා පරාජය එපා ජය ඉල්ලනවා. අයස එපා යසස ඉල්ලනවා. තව එකක් මට මතක් වෙන්නේ අස්ලෝක දාලේ මොකක් හරි කමන්නේ. ඕක විතරනේ පිස්සුව තියෙන. අද ඒකනේ අපේ ළමයි අපි උගන්වන්නේ. අපේ ළමයි උගන්වන්නේ ජය එපා පරාජය එපා ජයමයි. දුක එපා සැපමයි යසස එපා අයස එපා යසසමයි. මේක ඉල්ලවරසේ මේ දරුවන්ගේ පිස්සුනේ මුම් මේ අහස් කුරපත්තු කළ උඩ ඇරිය වගේ උඩ ගිහලා ඩෝංගල හුපුරන එක නෙවෙන්නේ මහය කාලේ තේරෙන්නේ නැහනේ තේරෙන අපි කිව්වහම අපිටත් බයින මොකද ළමයි නැහැ කියලා එයාට කතා කරන්න පුළුවන් වට අත්තක් කරන්න උඩට ලා කයිය කරලා ගන්න පුළුවන් ළමයි හිටියනම් ඔහොම කරන්න බෑ කියලා නමුත් මේ බුදුදහමසේ කියන මේ කාරණාව මේ බ්‍රහ්ම පදාර්ථය ලං කරලා ගන්නකොට මම Hindu ආගමට ගහන්න කතා කරනවා නෙවෙයි. ඒකේ බ්‍රහ්ම පදාර්ථය විස්තර කරනවා පෙන්නකොට බුරුමේ පඬිස්වාංශ කියන ඕනම කෙනෙක් මත් වෙනවා. බ්‍රහ්ම පදාර්ථය විස්තර කරන්නේ ඒක පරමාත්මය. පරම නන්ද ආනන්දයක් ඒක. පරමානන්දය. ඒකෝ. ඒකට හරි වැරදි කියලා දෙකක් නැහැ. ඒක තමයි මූලික දේ. અભේදෝ දෙකට බෙදන්න බෑ. දෙකට බෙදපු ගමන් මේ ආතතියක් ඇති වෙනවා. බෙදලා ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා සුද්දාගේ නීතියට යනවා. දෙකක් නැහැ. මේක ඒකෝ અભේදෝ. અભේදෝ කියන එකම තමයි අද්වෛතය කියන වගේ පසුකාලීන වචනකින් ආවොත් ඒක සුන්දර ප්‍රේමයක් පමණයි. ඒකේ තුල කවදාකවත් ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා සච්චිත් ආනන්ද. මේ සත්සිත ආනන්දයක්. ඒක અભේදයි, ප්‍රේමයි, ਸਰව ව්‍යාපී. කොතන ගියත් ඒක උතුරු කුර දෙවියනේ තියෙන, දකුණු කුර දෙවියනේ තියෙන, නිරක්ෂයේ තියෙන කියලා එකක් නැහැ. omni omnipresent හැම තැනම තියෙනවා. ඒ ਸਰව ව්‍යාපී වම ਸਰව ප්‍රභා. බුදුන් සදාහන් කළා තියෙනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ලිටේ උපක්ලිට. උඹේ සත්‍ය එක තියෙනවා. හිතේ නික්ලේශීම අවස්ථාවේ ඔක තියෙනවා. ඒක ප්‍රභාස්වරයක්. මේකට තටමඬ ඕනේ නැහැ. තටමඬ වල තියෙන පිටිකැලේ තියෙන කුණු ටික පොඩ්ඩක් මෑත් කරලා බලන එක විතරයි. භාවනාදි කරන එච්චරයි. ඒ නැත්නම් අපි උප්පත්තිය හැම කෙනාම ප්‍රභාසර මනසකට අයිතිවාසිකම් කියන්නේ. නමුත් ඒක ආගම එච්චර කැමති නෑ අපි එහෙම කියනකට. ආගම කියන බල පව්කාරයෝ අපිට දාන දීපල පින් පෙට්ටියට ගානක් දාපල්ලා. එහෙම නැත්නම් අපෙන් සෙත් කවි කියව ගනිilla. අපෙන් ඇවිල්ලා පෙරිත් නූල් අහපල් ගනිilla. අපිට කියලා බෝධි පූජා කරව ගන්න. හැබැයි මේ බෝධි පූජා කරන කෙනා ළඟවත් තියනවද කියලා බලන්න ওই කියන ಗುಣ. අනුන්ට මේ සීනි කිරන්න ගියාට. ඒක නිසා මේ පෙන්වන්න හදන මේ ਸਰව්‍යාපී දේ එහෙම නැත්නම් කහගේ ළඟත් තියෙන ස්වයං ප්‍රභාවක් තමා ළඟම තියෙන මේ මනුස්සකම කියලා මේකට කියන්න පුළුවන් ਸਰව ප්‍රභාවයි ඒ කොච්චර ਸਰව ප්‍රභාවද කියලා කියනවනම් පහනපත්තු කරලා මේසයක් උඩ තිබ්බාම පහන තමන්ගේ අන්ධකාරය තමන්ගේ කකුල් දෙක ළඟට දාගන්න. ඉටිබන්ධම පත්තු කරලා මේසෙක් ගැහුවොත් ඉටිබන්ධ විසින් තමන්ගේ පාදයේ අඳුරු කරනවා. සූර්යාගේ කවදාකවත් අඳුරක් ඇති වෙන්නේ නැහැ. සූර්යාගේ කවදාකවත් හේවණල්ලක් ඇති වෙන්නේ නැහැ. සූර්යාගේ හේවණල්ලක් කියලා එකක් නැහැ. ඒක කියන සර්ව ප්‍රභාගය. සූර්යාට ඕන කෙනෙක් දිදුලන්න පුළුවන් වුණාට සූර්යාගේ හේවණල්ල කියලා එකක් ගන්න. මොකද හැම දිශාවටම ප්‍රභාසරයි. ඒ වගේ තමයි ප්‍රභාසර හිත. ඉතින් ඒ ප්‍රභාසර හිතට ਸਰුවඥයි කියලා කියන සියල්ලම පේනවා. 360ක් වටේට ගුලෝආකාර ඔක්කොම පේනවා. ඉතින් ඒක නිසා මේකට බ්‍රහ්ම කියන නම මේක තමයි බ්‍රහ්ම කියන පදය විස්තර කරන්නේ ඒ Hindu වේදේ මම දන්නේ මම මේක හදාරලා නෙවෙයි මම මේ කියන්නේ මේ මේ පඬිස්වාසි කියූප එකක් ඊගාවට අවිනාශී ඒ ශක්තිය කාටවත් විනාශ කරන්න බෑ ඒක නিত্য ශක්තිය හරියට මේ පොළවේ පවතින සාකල් මේ ග්‍රහ මණ්ඩලයේ තියෙන තාකල් ඉර තියෙනවා ඉර තමයි මේ කාරකයා ඒක ඒක නিত্যයි ඒක අජාතයි අමරයි අභූතයි අජාතයි. ඒක ඉපදිච්ච තැනක් ඒක ඉදුණාට පස්සේ අපි ඉපදෙන්නේ. ඒ නිසා අපි එන්නේ ඉස්සලා ඒක තියෙනවා. අපි ඉන්නකම් මොකක්වත් ඒකට වෙන්නේ අපි මැරුවට පස්සේ තියෙනවා. ඒ වගේ මූල ශක්ති ප්‍රභාවයක් ඒ වගේම ඒක සදාකාලිකයි කියලා පිළිගන්න වෙනවා. මොකද අපි එන්නේ ඉස්සලා තිබුණා අපි ගියාට පස්සෙත් ඉතුරු වෙනවා. ඒ වගේම ඥානි හැම දෙයක්ම දැනගැනීමේ ශක්තිය ඒකට තියෙනවා සදාකාලික ගතිය. මෙන්න මේ ಗುಣ ටික දෙනවා බ්‍රහ්මට. දීලා බ්‍රහ්ම පුරුෂයෙක් පාඩපත් කරගන්න. බ්‍රහ්ම කියලා කියන්නේ පුරුෂ ශක්තියක්. බුදුජාණන් වහන්සේ මේක කතා කරලා කියන මේක පුද්ගලීකරණය නැති කරලා කියන මේක ශක්තියක්. මෙහෙම එකක් තියෙනවා. අර දෙක අතහැරලා මේක අල්ලන්න එපා. මේක ඇලෙන්න එපා. මේක ගණ්ඩර දෙකෙන් ගැලවීමේ අඩේට. අරගෙන මේකේ මේක ප්‍රകൃතිය නෙවෙයි. තියෙන්නේ ලෝකයේ දෙක. ලෝකයේ තියෙන ප්‍රകൃතිමේ සබහ ගෞරවය, සබාවල තියෙන චාරිත්‍ර වර්ධය නිසා ඒකත් ප්‍රතික්ෂේප කරන්න එපා. හැබැයි ඒකමයි සත්‍ය කියලා ගන්නත් එපා. මෙහෙමෙකුත් තියෙනවා. මේක අරගෙන මේකට සාපේක්ෂව ඉන්නේ මේ කෙනට මේකයි. නමුත් Hindu ආගමේ මම කියවලා තියෙන හරිනම් එයා විස්තර කරනවා බ්‍රහ්මනට ඒ කියන්නේ අර පිරිසුදුම හිතට බාහිරයේ කෙලෙස් වලින් කිසිම අනුසාරයක් හෝ ආభాෂයක් අවශ්‍ය නැහැ කියලා. කියන්නේ සාපේක්ෂ නැහැ নিরপেক্ষයි කියලා බ්‍රහ්ම කියන එක. මෙන්න මෙතනදී බුදුරජාණන්ස කියනවා සෞපදිශේෂ නිර්වාණ ධාතුව අනුපදිශේෂ නිර්වාණ ධාතුව කියනකොට මේ අපි ලබන නිර්වාණේ নিরপেক্ষ නිර්වාණයක් නෙවෙයි. ඒක নিরপেক্ষ තත්ත්වයටපත් වෙන්නේ පිරුණම් පහට පස්සේ. එතකන් නිවන් දකින්න හැබැයි එතකන් ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මොකද ලෝකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ලෝකයේ සාපේක්ෂතාවයට කෙලෙසට සාපේක්ෂතාව මේක නික්ලේශී වෙන්නේ. මේක සර්වනික්ලේශී නෙවෙයි. එන්නේ එන්නේ ටික ටික ටික ටික නික්ලේශී භාවය වැඩිවීමක් වෙනවා. ඒක නිසා මේ වැඩිවීමට කරන උත්සාහය අනුග්‍රහයට අපි ශික්ෂාව කියලා කියනවා. හැබැයි අපි කවදාකවත් හිතන්නේ අංග සම්පූර්ණ පිරිසුදුකමට යන්න පුළුවන් කියලා. තිබුණට වැඩිය පිරිසුදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්න කට්ටිය. මම කේවල පරිසුද්ධත්වයටපත් වුණා කියලා කාටවත් එහෙම කියන්න බෑ. මොකද මේ සලායතනේ පැවැත්වීමේ දුක තියෙනවා මරණකම පිරනවා පානකම. ඒක පිළි අරගන්න වෙනවා. ඒක පවත්තන්න අපිට සිව්පසදායකය අවශ්‍යයි. ඒ පවත්තන්න චීවර පින්නපා සීනාසන අවශ්‍යයි. ඒව ප්‍රතික්ෂේප කරලා බෑ. ඒක බ්‍රහ්මන් දෙන්නේ නැහැ. ඒ නිසා මේ බ්‍රහ්මන්ගේ තියෙන විවිතුරුකම තියෙන ලෝකයේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව කියන එක Hindu ආගම පිළිගන්නේ නැහැ. ඒකෝ කියන පදේ. බුද්ධ ආගමේ අහිංසකකමක් තියෙනවා. නිහතමානී ගතියක් තියෙනවා මං හිතියට වැඩිය පිරිසුදු හැබැයි මේ ලෝකෙ ප්‍රතික්ෂේප කරන්න එපා. ලෝකේ ජීවත් වෙන්නේ කක්කවල. නෙළුම් මල පිපුණට ඕජාව ගන්නෙ මඩේ. නෙළුම කඩන්න එපා. නෙළුම නැට්ටෙන් සම්බන්ධයි. ඒක කියනවා කුඩමසුපිලී ගඳුමය මානෙල් සුවඳමය දෙකට මුල දියමය හොඳට නරකට දෙකට කටමය කියලා කතාවක් තියෙනවා. මේ ජලයේ ගන්න පිරිසුදු මානෙල් මල හරිම පුසුඹයි. ජලයේ ගන්න මාළුවා හරිම සිනිගඳයි. දෙකට මුල දිය. ඒ නිසා මේ පිරිසුදුකම සහ පිවිතුරුකම තියෙන සිනිගඳට සාපේක්ෂව මිසක්කා নিরপেক্ষ පිරිසුදුකමක් කියලා එකක් නැහැ. নিরপেক্ষ සුවඳක් කියලා එකක් නැහැ. ගඳ තියෙන තරම තමයි සුවඳ කැපිපෙන්නේ. මේක බුදුරජාණන්සේ බොහෝම ලස්සනට පෙන්නලා දුන්නා අපිට මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන සාපේක්ෂතාවය. මේකට කටුකුරුන්දේ ඥානන්ද සංසය සෑහෙන්න මහන්සි වුණා. මේක කියලා දෙන්න හරියට මහන්සි වෙනවා. මොකද බෞද්ධ හිතන මේ බෞද්ධ ආගම 100%ක් හරි මම බෞද්ධ ඒ නිසා මම අනිවාර්යෙන් දිවි ලෝක යන්නේ අනිත්‍ය මිත්‍යා දෘෂ්ටික උන් ඔක්කොම අපාය යන්නේ කියලා අපි නිකන් වටවටුනක් දාගෙන ඉන්නවා. බෞද්ධයා දන්නේ මේක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සාපේක්ෂව ඉදිරියට යන්න ඕන එකක් මිස අපි ඔය හිතන විදිහට අපි මේ සිල් ගත්ත පමණින් පිරිසුදු භාවයට යන්නේ නැහැ. චිත්ත විසුද්ධියක් ආව පමණින් පිරිසුදු භාවයට යන්නේ නැහැ. ditthi visuddhiyak ආව තරණ පිරිසුදු භාවයට යන්නේ නැහැ. කාංකා විතරන විසුද්ධියක් ආවදාන විසුද්ධි වාට යන්නේ ටිකෙන් ටිකෙන් දියුණු වෙනවා. ඒකයි මේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා කියලා ප්‍රතිපදා කියන වචනයක් තියෙන ජවනිකා රාශියකින් දිගහැරෙන නාටකමක් වගේ මේක. අපිට කාටවත් කියන්න බෑ. ඒ පිරිසුදු භාවයට ආවේ කියලා. මෙන්න මේක පිරිසුදු භාවයේ සදා වන්දනීය පිරිසුදු භාවයක් කියනකොට බොහෝ මිනිස්සු බැඳෙනවා ඒකට. ගූඪ විදියට. මත් වෙනවා. ඒ මත් වීම මත් වීමක් බව බුදුජානක සඳහන් කරනවා. නමුත් ඔය පෙන්වන්න හදන බ්‍රහ්ම පදාර්ථ පෙන්වන්න හදන කට්ටිය ඒක මත් වීමක් නෙවෙයි සදා සුන්දරම තත්ත්වයක් හිතා ගන්න බැරි තත්ත්වයක් කියලා පෙන්වන්න හදනවා. ඉතින් ඒක කොච්චර බෞද්ධයා කෑවද කියනවනම් ඉන්දියාවේ බුද්ධ ආගම නැති වෙන තැනම ගියා. ලංකාවෙත් කොච්චර දෙවියෝ මිනිස්සු බුදුහාමුදුරුවෝ ඇදහුවා දෙවියොත් අත් පැත්තක තියානින. ඊයොත් අදහන මොකද උන්ද සමහර වෙලට බුදුහාමරට උඩින් ඉන්න ඉඩ තියෙනවා. හදිස්සියේ දුවට බබෙක් ඕන නම් බුදුහාමරෝ දෙන්නේ දෙයියෝ දෙනවා. හදිස්සියේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕන නම් බුදුරජාණන්සේ දෙන්නේ දෙයියෝ දෙන්න ඉඩ තියෙන නිසා දෙයයන්ාන්සෙත් පොඩ්ඩක් ෂේප් එකේ තියානිනෝ දෙයියන්ගේ ලොක්ක බ්‍රහ්ම. ඒ සමාලලට දෙයියන්ගේ ලොක්ක බුදුහාමරට උඩින් යන වෙලාවක් එනවා. මේ අපේ නුවර පෙරහැර පිටිපස්සේ දේවාල පෙරහැර හතරක් යනවනේ. ඉතින් කොයි වෙලාවද කියන්න බැරි නුවර පෙරහැරට ඉස්සරලා දෙයියෝ යන්න වෙලාවක් ඉඳ තියෙනවා. බස් නැලිමේ ටිකක් බීලා මේ හිටියොත් එමේ යා කියයි නෑ නෑ ඉස්සරලා ගියාට ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක පාරේනේ බස් බස් යනවා නම් පාරේ මොකද ආලියන්න වෙලා දෙයක්ද කියලා. ඔය ඔය මල පැන ගන්න එක පටලවා ගන්න වෙන්න පුළුවන්. අන්න එතන සංඛා විතරණයක් තියාගන්නවා කියන එක. කඩුවේ මුනත ඉස්සරහා තියෙන්න ඕන කියන එක. ඒක තේරුම් ගන්න කාගවත් පිටක් ඉල්ලන්න එපා. මේකේ තියෙන්නේ වංචනික ධර්මයක් මොකුත් නැහැ ඍජු බවක් තියෙනවා සාපේක්ෂ තමන් එන්නේ ඉදිරියට යනවනම් කොහොමද ඒකේන මෙවැනි ලෝකෙක සැක ඔලින් පිරිච්ච මේ ලෝකෙක බේරගන්නේ කියන එක අපි එදා ගත්ත ඒ චංකි සූත්‍රයේදී බුදුරජාණන්සේ සඳහන් කරනවා ලෝකයා මේ ආගමානුරූප කටයුතු වලට ආධ්‍යාත්මික කටයුතු වලට පෙළඹෙන්නේ කරුණු පහක් නිසා සද්ධාව නිසා තමන්ගේ රුචිය නිසා අනුස්සවි කියලා කියන්නේ තමයි මෙතෙක් ඇසු විරු ඥාන නිසා. ආකාර පරිවිතක්කය කියන්නේ තර්කේ නිසා සහ දිට්ඨිනි ඥානඛන්ති කියලා විදිහට දෘශ්‍ය නිසා. ওই පහෙන් මනුස්සයට ඉන්න බෑ මැද. මනුස්සයා ওই මොකක් හරි එකක් අල්ලනවා. බුදුජා බුදුහාමරෝ සද්ධා පිළිගන්න. ඒ වගේම අරුචිය පිළිගන්න. අරුචි කෙනෙකුට බුද්ධ ධර්ම දෙන්න බෑ. අරුචි කෙනෙකුට විතරක් දෙන්නයි කියලා කියනවා. අනුසතිය කියලා බුදුරජාණන්සෙත් අපිට පොත් කියවලා දීලා තියෙනවා. බනහපන් කියන එක. ආකාර පරිවිතක්කය කියලා ඒ බණවල තියෙන තර්කණයක්. ඒ වගේම ඒකෙදි බුදුජානනාංශයත් අපි බෞද්ධයෝ අතර තියෙනවා මේක අපි විඤ්ඤාණ සම්මතිකයි කියලා. ditthiyak තියෙනවා. මොන් මේ පහේම බුදුජානසේ සඳහන් කරලා තියෙනවා දිත්තේම ධම්මේ ද්වේදා විපාකා. සද්ධාව පිළිඅරගත් දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. සද්ධාවට නැහැ කියලා පිට දාපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඉතින් අටුවාචාන් වංශ කියන ඔයි කියන්නේ අන්‍යාගමික ශ්‍රද්ධාව. අපේ ශ්‍රද්ධාව තුල නම් එහෙම එකක් නැහැ. අපි හරි. අපි ඔරිජිනල් බුද්ධහමී කියලා ඒගොල්ලෝ බුද්ධහම අරස ගන්නවා. බුදුරජාණන්සේ මේ බුද්ධහමන විශේෂ ආරාධනා අරසා දීලා නෙමෙයි කතා කරලා තියෙන්නේ. ඊගාවට අනුස් රුචිය. උඹ රුචියට මේක තෝරාගත්තා. අම්මා අප්පයි බුද්ධහම කියලා මත් බුද්ධහම වුණා. උඹේ රුචියට මේක ගත්තට මේක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා විශේෂ කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අද කෑම ගත්තොත් අපි අද රුචි කියලා කන කන හැම කෑමකම දීවැඩියාව තියෙනවා. රුචි කියලා කන හැම කෑමකම කොලෙස්ටරෝල් තියෙනවා. රුචි කියලා කන කෑම කෑමකම ලෙඩ. අපි ප්‍රතික්ෂේප කරන්නේ පැංගිරි රසයි, තිත්ත රසයි, කාට රසයි. ඔච්චරයි කෑම. ඔච්චරයි මිනිස්සුන්ට ගුණ. ඕක අයින් කරන එක තමයි මේ ෆුඩ් සයන්ස් වලින් කරන්නේ. කාටක එකත් කන මිනිස්සේ, තිත්තත් එක කන මිනිස්සේ, පැංගිරිත් එක්ක කන මිනිස්සු කවදාකල් ලෙඩ වෙනවද බලන්න. අපි ඒ ටික අයින් කරන්න වෙනම තම්බනවා, සීනි දානවා, ඔක්කොම කරලා කනවා. බොහොම රසට කනවා. බොහොම රුචි. නමුත් අන්තිමට මැරලා යන කොහෙද යන්න බෑ. ඉන් රිලව් පෙන්නනවා අපිට පොත්ත කාපියවක ඉස්සෙල්ලා පොත්තේ තමයි ඔය ටික ඊට පස්සේ කපන්න මදි. අපි පහන් ගෙඩිය ගත්තත් පොත්ත කපලා දාන්නේ කන්නේ. රිලෙවෙකුට එහෙම කදා පිළික හැදිලා තියෙන මේ ළඟදී මම දැක්කද පිළික රිලෙවෙකුට මේ මේ ඇදුම හැදිලා තියෙන. ගගා ඉන්නවා. මට හරි ආසාවක් හිතුණා අනේ මුණ්ඩත් මේ මේ පෙල්ලෙල්ල ගාවත් මුණ්ඩ ඇතුම හැදෙනවනේ. මම හිතන්නේ වයිෆ් එක අප්සෙට් එකක් ඇති. පිරිමි සතෙකුට හැදිලා තියෙනවා. සාමාන්‍ය ඇතුම හැදෙන්නේ ගෑනු අයට. හස්බන්ඩ් එක අප්සෙට් ගියාට පස්සේ එන සයිකෝසොමැටික් ඉස්සලා මඳුගත්ත රෝගේ ඇදුම. ඊට පස්සේ හැම රෝග. දැන් කියනවා මුළු ලෝකේ තියෙන හැම රෝගයක්ම සයිකෝසොමැටික් මනසෙන් හැදෙන්නේ කියලා. ඉස්සර ඇදුම පැහැදිලිවම කියලා දුන්නා. මාත්‍යා වෙන ගෑණියක් එක්ක බුදිය ගන්නවා කියලා ආරංචි වෙච්චාම ගෙදර එනකොට ගෑණිට ඇදුණා. ගෑණි බුදි. වැඩ ඇරලා එනකොට මොකද? ඇදුම. උදේ වරුවටම ඇදුම නැහැ. හන්දෑ පහට ඇදුම හැදෙනවා. හෙට උදේ වෙනකන් ඇදුම. මොකද මහත්යාගේ අවධානය ගන්න. දැන් බලනකොට මහත්යටත් ඇදුම. මොකද පහට එන්නේ ඉස්සෙල්ලා ගෑණි කවුරුත් කදීටි කියලා දන්නේ නැහැ. ඉතින් මේව සයිකෝසොමැටික් වෙනවා. ඉතින් ඒකෙදී මේ ආහාරවල තියෙන දේ ගැන කතා කරන මම මේ ගියේ. අපි රුචියට ගන්න හැම දෙයක්ම අපිට අහිමි කරයි. අම්මලා තාත්තලා දරුවන්ට දෙන්නේ රුචි දෙයි. දරුවට හැමදාම හරියයි කියලා කියන්නේ. මොකද අම්මටත් වැරදිලා තියෙන මේ වෙනකොට. ඒ නිසා මේ රුචිය අනුස්සවේ කියලා අපි මේ පොතට වඳිනවා. වඳින්න ඕනේ. ත්‍රිපිටකයේ විතරයි බුදුරජාණන්සේ හිමිකම් ඇවිරීම කියලා ගහලා නැති එකම පොත් සීරීස් එකේ ලෝකෙ තියෙන ඔච්චරයි. හිමිකම් ඇවිරි නැත. අනිත් හැම එකම හිමිකම් ඇවිරි ඇත ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඕනර් කියලා ගත්තොත් දැන් කියව්. මොකද ඒ වගේ තියෙන කුණුහරුප නිසා කොපි කෙරුවොත් අමාරුයි. මේකේ කුණුහරුප නැහැ. හිමිකම් ඇවිල්ලා නැහැ. ත්‍රිපිටකෙට හිමිකම් ඇවිල්ලා නැහැ. ඕන කෙනෙකුට ඕන දෙනක කෝඩ් කරන්න පුළුවන්. ඒකත් අනුස්සවයක් තියෙනවා. ඊළඟට දිට්ඨි නිඥානකන්ති ආකාර පරිවිතක් අපිට හොඳ තර්කණයකින් පෙන්වන්න පුළුවන් ඇයි මේ ඒකෝ කියන එක වර්ධින්නේ කියලා. දෙක අතරින්නත් ඕනේ ඒකෝ අල්ලන්නත් එපා. ඒක තර්කණයෙන් පෙන්වන්න පුළුවන්. භවනා කරන්න ඕනේ නැහැ ඒක කරන්න. ඒ නිසා බුදුරජාණන්සේගාව දිට්ඨි නිජ්ජාන ආකාර පරිවිතක්කත් තියෙනවා. දිට්ඨි නිජ්ජානක් අන්තිකොත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටි නෙවෙයි සම්මා දිට්ඨිය ගන්න කියන. නමුත් මේ වුණාට වරදින්න පුළුවන්. මේ තුල සත්‍ය නොතු. එතකොට මේ චංකි සූත්‍රයේදී මේ කාපටික බ්‍රාහ්මණය පරිදි බාර ගන්න. අපි යන්නේ ওই පහේ ස්වාමීන් වහන්සේ ඔබවහන්සේක ඉක්මවල තියෙන්නේ. අපි මොකද්ද කරන්න ඕයි කියනවා මේ සත්‍ය රකින්න නම් මේ පහ තියෙන්න ඕනේ. උඹට තාත්තගෙන් හම්බෙච්ච ගුරුවරෙන් හම්බෙච්ච ආචාර්යවන්සේ හම්බෙච්ච දේ රකින්න නම් ශ්‍රද්ධාව රුචිය අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජාන කන්ති ඕනෙ මෙතන ආගම කියන්නේ ඕක. හැබැයි යෝගේ සත්‍යානුපත්ති නෑ. සත්‍යයටපත් වෙන්න බෑ. රෑ අන්ධකාරයේ අතින් අත යවන මල්වට්ටියක් වගේ යවන්න පුළුවන්. හැබැයි මේක ඇතුළේ තියෙන දේ දකින්න නම් ඕක බෑ. එතකොට අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ සත්‍යානුරක්ෂණය කරන එක සත්‍යානුපත්ති වෙන්නේ කොහොමද කියලා. සත්‍යානුපත්ති වෙන්න එයා තේරුම් ගන්නවා ඒ තමන් ඉන්න ජීවත් වෙන සමාජයේ යම් කිසි කෙනෙක් ඉන්නවා පැත්තකට වෙලා ওই මොනවත් කරන්නේ එයා කියන දේ කරනවා කරන දේ කියනවා එයා බොහොම මේ සරල ජීවිතයක් ගත කරනවා කියා පාණ්ඩ යන්නෙත් නැහැ මමමයි සත්‍ය අනිත්‍ය බොරු කියට යන්නෙත් නැහැ ඉතින් සත්‍යානුරක්ෂණය කරන එකනට තේරුනොත් කවදා හරි අපි මේ සත්‍යානුරක්ෂණය කිරුවට අන්‍ය ආගමික එක තරහ යනවානේ මූලධර්මවාදී වෙනවානේ ගැටෙනවානේ මේ ආගමෙන් අවුලක් නැහැ. අසවල ජීවත් වෙන මොනවත් නැතුව. ඊමණට බොහොම සරල ජීවිතයක් ගත කරන මොනම දෙයක්වත් හරි කියන්න නැත්නම් වැරදි කියන්න නැත්නම් කියලා එයා ළඟට එළඹෙනවා සද්ධා ජාතෝ උපසංකමති. Taman පෙලෙනවා එයා පෙලෙන්නේ නැහැ. එයා ළඟට යනවා. උපසංකමන්තෝ පෛරුපාසති පොඩ්ඩක් ඇසුරු කරලා බලන නිසා දවල් මිගිල රෑ දනියල්ද කියලා. පෛරුපා සන්තෝ සෝතං ඕදාහති කන්දාලා යන මෙසේ යම දේශනා කරනවාද කියලා මොන හරි මූල ධර්මයක් කියලා දෙනවාද කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. අහගෙන ඉන්නකොට ඔන්න ධර්ම තේරෙන්න පටන්. අය කියන වෙලාවක් තියෙනවා. කිරිම හතත් කිරිම හරත් කරනවා. කිරි කියනම වෙලාවක් තියෙනවා. ධම්ම සෝත සෝතානන් ධම්මන අත්තං උපරික්කති. මේ කියන දේ මන් දන්න දේත් එක්ක ගැළපෙනවද නැත්නම් මෙයා මේ ගූඪ ධර්මයක් මෙලොවට ගැලපෙන්නේ නැති ධර්මයක්ද කරන්න කියලා තමන්ගේ තියෙන දැනුමත් එක්ක අත්තං උපරික්කති. අත්තං උපරික්කන්තෝ සති සන්දෝ ඡන්தோ ජායදීරිතන මේ කරලා බලන්න ඒ පට්ටම් හයක් හතක් පෙන්නට පස්සේ හිතනවා මේ මනුස්සයා කරනද කියන දේ කරලා බලන්න. ඒ ඇති වෙන ඡන්දය සද්ධාව නෙවෙයි. ඒ කුසල ඡන්දය. කරබැලීමේ ආසාව. මේ ඡන්දේ නිසා උත්සාහති. ඡන්ද ජාතෝ උත්සාහතිය කාටවත් පේන්නේ නැතුව ওই කියන දේ කරලා බලන්න. පොඩ්ඩක් වාඩි වෙලා බලන්න. සක්මන් කරලා බලන්න. මට හරියටම සතිය පිහිටපුවාම කෙලස් නැති තත්වයක් එනවද? සක්මනේ දිගට යන්න යන්න කෙලස් නැති තත්ත්වය වැඩි වෙනවද? සතිය දිගට දිගට ආනාපාන දිගේ පාත්වන කෙලස් නැති තත්ත්වයක් වැඩි වෙනවා. මේක මට තේරෙනවද කියලා පොඩි පොඩි try එකක් උත්සාහයක් දාලා බලනවා. උත්සාහන්තෝ තුලයති. කල්පනා කරලා බලනවා සතියෙන් නැති වෙලාවේ පවතින වෙහෙසක් සතියෙන් පවතින ලාවේ වෙහෙස නැද්දී ගලපලා ගැටලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයක්. මේකක් තියෙනවාද කියලා. මේ කමඨාන සුද්ධ වෙන්න ඕන මෙතන. උසහිත තුලයේති. මේ තුලණය තමයි අපි විචක්ෂණ බුද්ධිය කියලා කියන්නේ. ඉතින් මොහොතේ කියන තුලණයට කවුරු හරි ජග් ගහන්න ඕනේ කියලා. කාටවත් කරන්න බෑ. දුක දන්න මනුස්සයාට දුක නැති චිත්තක්ෂණය මේ කක්ක ගොඩේම අරන් පෙන්නනවා. අනකින ඕක වඩපන්. මේ හැගේ සංඥාව හැගේ විදිහට වඩපන්. ඉතින් එහෙම වඩනකොට හරියයිද නැද්ද කිකිය අර පුදුමාකාර සැක ගොඩක් ඇති කරගන්න. ඉතින් අර මෙතෙක් වෙනකන් ආපු සද්දා ජාත උපසංගමතු උපසංගමන්තෝ පෛරුපාති පෛරුපාසන්තෝ සෝතං ඕදායිති ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්තා ධම්මං ධාරේති දත්තා දතානං ධම්මාණං අත්තං උප්පරික්කති කියන කොටස් ටික යාට ඉතිහාසයක් දෙනවා නෑ මම මේක අහම්බයක් නෙවෙයි වැඩ ගොඩකින් මේක ලැබුවේ නිසා කායනත් අහා ඉඳපා මේකෙන් සාන්තියක් තියෙනවා කරපං අන්නේ තුලනේදී තමයි ප්‍රධාන වීර්යය එන්නේ. කවුරු මොනවා කිව්වත් එයා දන්නා. ඒකට පහි තත්ත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති. අර දැඩි වීර්යයෙන් ඒකම තම හිත යොදලා ලෑස්ති වෙලා කරනකොට හැම කරන හැම චිත්තක්ෂණයකම කයත් බොම මේ සහැල්ලුවටපත් වෙනවා. හිත විතරක් නෙවෙයි. කියන්නේ කයම සාක්ෂි වෙනවා. එතකොට යාට සත්‍යානුපත්ති මොහොත් අවබෝධය නෑ තාම. සත්‍යයට ඇවිල්ලා තාම සත්‍යානුබෝධය නෑ. මොකද මේක භාවනා කරන්න ඕන. මේක සාක්ෂාත්කරණය කරන්න ඕන. මේ සත්‍යානුබෝධය සිද්ධ වෙන්නේ Nirodhe දැකීමෙන් ඊට පස්සේ තමයි Nirodhagaamini ප්‍රතිපදාට වැටෙන්නේ. එතකොට කාපටික බ්‍රාහ්මණයා පොඩි කොල්ලෙක් අවුරුදු 16ක බුදුන් දහනවා මෙතෙක් නම් සභාග්‍යතුන් මට සත්‍යානු රක්ෂණය තේරෙනවා මෙතකින් මට සත්‍යානුබෝධය සත්‍යානුපත්ති තේන සත්‍යයටපත් වීම කෙතකින් බ්‍රහ්මතු මේ භාග්‍යතුන් වහන්සේ සත්‍යානු බෝධය අවබෝධ කිරීම සාක්ෂාත් කරන්නේ තේරුම් ගන්නවාද කියලා. ඉතින් ඊට පස්සේ බුදුන් වහන්සේ සඳහන් කළ තමයි මේකම නැවත නැවත කිරීම. මේ අල්ලගත්ත දේ නැවත නැවත කිරීම හරහා තමයි ළඟ තියෙන හරි දේ වැඩෙන්නත් වැරදි දේ නැති වෙන්නත් කටයුතු කරනකොට ඉතින් ඊට පස්සේ මේ මිනිස්සු අහන හරි ලස්සන ප්‍රශ්න ටිකක් අහන නිකන් අපි වෙනුවෙන් වගේ. ස්වාමීන් වහන්සේ මේ විදිහට මේක නැවත නැවත කිරීමට ආසන්න කාරණා මොකද්ද? වැඩියෙන්ම උදව් කරන මේ ඒකට කියනවා පච්චුපට්ඨානේ මොකද්ද කියලා. මොකකින්ද මේකට කියනවා ඒක තමයි ප්‍රධානය. ප්‍රධාන වීරිය තමයි සත්‍යානුබෝධයට ආසන්න කාරණාව. තමයි මෙතෙක් හදානාවු ඉතිහාසයේ අනුව අත්දැකීම අනුව වනවන් නැතුව ලෑස්ති වෙලා මුළු හදින්ම බොක්කෙම්ම කරපා. එතකොට මේ මිනිස්සු අහනවා ඉතින් ඒක ලේසි නෑනේ මිනිස්සුනේ අපි. අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ස්වාමීන් මේ ප්‍රධානයට මේ කරන මේ මුළු හදින්ම කිරීමට ආසන්න කාරණා මොකද්ද කියලා. එතකොට බුදුසසුන කියන එකට හේ ආසන්න කාරණාව උත්සාහය. වැරදිනවා. මුළුවදින්ම කරන්න බෑ නකම හරියන වෙලාව බලලා උත්සාහ කරනවා. ඒක සංස මේ උත්සාහයට ප්‍රධාන කාරණාව මොකද්ද නැත්තම් උත්සාහයට ආසන්න කාරණාව තුලනේ. එහෙම නැතුනොත් ඔබ ආයෙ කක්ක ගොඩට වැටෙනවා. පිට ගියොත් පිටට පිට ගියොත් වෙන කෙනෙකුට පිට ගියොත් වෙන තැනකට උඹ කක්ක ගොඩ උඹට ඒක තේරෙන නිසා තුලනේ කරපන් අරකට එන්න පුළුවන් ඕන වෙලාවක. අර මම දැන් මෙතන කියන තැන එන්න පුළුවන් තුලනේ කරලා බලන්න. ඒ තුලනේට බුදුහාමුදුර අහන්න යන්න එපා. පොත් බලන්න යන්න එපා. උඹලඟ දැන් ඉතිහාසයක් තියෙනවා. එතකොට ආනවා මේ තුලණයට ආසන්න කායතෝට කියනවා ditthi nijjana kanti ඔබ මේටි ඉස්සෙල්ලා මෙන්න මේ වගේ මැත්තකමට ඇවිල්ලයි මේ තුලණයටපත් උනේ අන්නේ ඇතිවෙච්ච මේ ඉවසීම වැරදුණයි කියලා පමා වෙන්න එපා ස්තමනාප කරන්න එපා වරදින් නැත්නම් යන්න පුළුවන්කම තියෙනවනේ එيش වැරදුනා කියලා ඉෂාට බැනගෙන මම කාලකන්ණියා මට තේරෙන්නේ නැහැ මට ත්‍රිපිටකේ තේරෙන්නේ නැහැ මොනවත් ඕනේ නැහැ. උඹට ආපහු යන්න පුළුවන්. අන්න ඒ කමන්ති කියන එක. ඊවසන ගතිය අපිට අවශ්‍යයි ඒක කරන්නයි කියලා. එතකොට ඊවසීමේ ගතිය එන්නේ කොහෙන්ද? කුසල ඡන්දේ නිසා. ආයෙත් ගෙනියනවා සද්ධාව කියන තැනට. අර විදියටම කරකොල ආයෙත් ගෙනිහිලා මේක නැවත නැවත කරනකොට Taman හීනෙන් තොල ගෑවා වගේ ඇති කරගත්ත මේ පරම මේ කෙලස් නැති தত্ত্বය తాවකාලික චිත්තක්ෂණයෝ කමන්නේ නැවත නැවත කිරීම කරන්න. කර කර කරන යන කෙලස් නැති තැනක නෙවෙයි මේ කෙලස් ඇති තැන තියෙන්නේ දෙකට එක සාපේක්ෂයි. කෙලස් ඇති තැනමයි කෙලස් නැති තැන තියෙන්නේ. ඒ නිසා මේ කෙලස් නැති තැනක් 100%ක් ඇති වෙන්න ඕන කෙලස් ඇති තැනක් වෙන්න කියලා හිතන්නත් එපා. කෙලස් ඇති තැනක් ඇති වෙන්න 100%ක් කෙලස් නැති වෙන්න ඕන කියලා හිතන්නත් එපා. මේ දෙක අතර සාපේක්ෂතාවයක් තියෙන්නේ. බලනකොට බලන කෙලස් දිහා බලන්න එපා. නික්ලිස්තන බලන්න. ඒක නිසා මේ සත්‍යානුබෝධය ඇති වුණාට පස්සේ කෙලෙස් නැතිකමක් නැහැ. දුක නැති ගතියක් නැහැ. තිබුණට ගතා කරන්නෙත් නැහැ, කියන්නෙත් නැහැ, හිතන්නෙත් නැහැ, කාටවත් කියන්න යන්නෙත් නැහැ. නික්ලිෂී දෙගෙන විතරක් කතා කරනවා. කල්යාණ මිත්‍යන් සමග පමණක් ඇසුරු කරනවා. සද්ධර්ම විතර ශ්‍රවණය කරනවා. එතකොට යාට පේන පටන් ගන්න මේ කරදර තිබුණාට කරදර කර අපිට කරදර කරන්නේ නැහැ. අපි කරදර වලට ප්‍රතික්‍රියා නොකර ඉන්න තාක්කයි. එහෙම මෙව තියෙන්න පුළුවන් කතා කරන්න. මේ මිනිස්සු ඇවිල්ලා කට උල් කර කර කියන. හරි හරි හරි. හොඳයි. හොඳයි කියලා එළවල දාන එකයි. මේ මිනිස්සු එන්නෙම ළඟට එන්නෙම ඒගොල්ලන්ගේ තියෙන කුණු බාල්දියෙන් ටිකක් අපේ කුණු බාල්දියට දාලා යනවා. ඉතින් ලොකු කුණු බාල්දියක් තියානේ. මේකට කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. අද පොහොසත්ම ජොබ් එක. නගර සභාව කුණු ටික ගන්න පුළුවන් නම් අද ඒක සුමාන තුනෙන් කොම්පෝස්ට් කරලා විකුණන්න පුළුවන්. ලොකුම දේ. ඒ වෙන්නේ ඒක තමයි හිට ඇඳ පිට රටවල වල ඉස්සරහම තියෙන්නේ ලොකුම ගෙවල් වල ඉස්සරහම තියෙන කුණු කූඩ හතරක් තියෙනවා ඉස්සරහයි. ඒක තමයි කුණු දාන්නේ. නගර සභාවෙන් ඇවිල්ලා ගිහිල්ලා දානවා. අපවර හිස් බාල්දි තියලා තියෙනවා. විශාල ලස්සනගේ ඉස්සරහ තියෙන කුණු බාල්දි හතර තමයි. අපි ඒක කුස්සියට දාලා පිළිකන්නට දාලා සුද්දාගේ ඉස්සරහට දාලා තියෙනවා. රීසයික්ලින් කරගත්තට පස්සේ ශිෂ්ටාචාරයේ ඉහළම තැන. ඒක නිසා ඕනම කෙනෙක් අහන් දෙයක් අහන්න මේ කණෙන් ගන්න ඒ කණෙන් අතහැරලා දාන්න. ගන්න එපා මේවා. ඒක ලියලා පුළුවන් තරම් මේ සත්‍යානු රක්ඛණය, සත්‍යානු පත්‍ති, සත්‍යානු බෝධ දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේ සත්‍යානුබෝධය කිරීමේදී පරම සත්‍යයට ඇලුනොත් ඒත් තට්ටු වෙනවා. පරම සත්‍යෙ ඉන්න බෑ. පරම සත්‍යය තියෙන කෙලෙසට සාපේක්ෂව තියෙන එකක් මේ ලෝ පුරුසූර්යාගේ ජීවත් වෙන්න පුළුවන්. සූර්යයට මේ දුර ප්‍රමාණය ලඟ වුණොත් පිච්චිලා නැිනවා. සූර්ය අදාහගත්තට සූර්ය වෙන්න හදන්න යන්න එපා. කරන්න බෑ පිස්සු වෙල ගිය ගමන් පිච්චිලා මැරෙනවා. ඒක තිබුණ නැත්තම් මේක විස බීජ නසන්නකේ උත් නැහැ. විස බීජ නැසෙන්නේ ඕනම තැනක සූර්යයට අල්ලපුවම විස බීජ නැසෙනවා. නමුත් සූර්යා දෙඩි හඳ හොඳයි. හඳ සූර්යාගේ පරාවර්තනය. ඒ නිසා සත්‍ය නැත්තම් පරම ඒක නික්ලේශී తত্ত্বය හැමදාම හිතන්නේ මේක පරමාර්ථ සත්‍ය විතරයි. සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කරන්න එපා. සම්මුති සත්‍ය දැනගෙන ඉන්න එක තමයි මිනිස්සු කොයි වෙලාවෙත් ඇවිල්ලා අපිට කියන්නේ. බඩගිනි ඇඳුන්නේ මානසික අසහන අසාධාරණ ඒව නැති ලෝකයක් තියෙනවා. ඒව වවාගෙන කන જાතියක් ඉන්නවාද? ආයතන කිය. හරි කැක්කමකින් කතා කරන කවදාවත් සත්‍ය ගැන කතා කරන්නේ නැහැ. තමන්ගේ භාවනාව ගැන කතා කරන්නේ මේ ලෝකේ ඉන්න අසාධාරණ ගැන කතා කර කර අනුන්ගේ සීනි කිරන ගන්සබා බිස්නස් කරගෙන ඉන්නවා. ඊකට කමන්නේ හැබැයි මම කියන්නේ සතිය කියන මේ චිත්තක්ෂණය මුළු ලෝකෙම තියෙන දුක එක චිත්තක්ෂණයක ඕනම තැනකදී ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන් දෙයක්. සති චිත්තක්ෂණයක් ආවේ කියලා මුළු ලෝකෙම නිවන් දකින්නෙත් නැහැ. ਸਰවව්‍යාපී වෙන්නෙත් නැහැ. දුක නැවිතින්නෙත් නැහැ. කළු ලෑල්ලේ කොච්චර මොනවා ලිව්වත් මොකෝ ඒක මකන්න ඩස්ටරයක් තියෙනවනම් එච්චරනේ. පහුවෙන්ද උදේල මකලා දාන එකනේ තියෙන්නේ. ඕන කෙනෙකුට එල කුණු දාලා යන්න කියන්නේ කුණු බාල්දිය පුළුවන් නම් කුණු දාල්දියට ගන්න අඩිය නැති එක. කල්ඩිසක් කියලා කියනවා. මල්ලක් අල්ලගෙන ඉන්න දානකොට වැටෙනවා. ඇතුළට නෙවෙයි. පල්ල නැති මල්ලක්. ඒගොල්ල කටිගෙන මේකට දාන්න. දාන්න උගේ කකුල් දෙක ළඟට බැලලා. ආගේ වැටෙනවනේ. ආ මයි ළඟ තියෙන මල්ල අඩිය නැති එකක් තමයි. නැතු ඕගොල්ලෝ එන විදිහට දාලා කොහේ කොහේ එකතු කරන්නද මේ? බුදුරජාණන් ළඟට ඇවිල්ලා ස්තුති කරන්න බෑන ගණන් ගනිද කියලා. බුදුරජාණන් ළඟට ගිහලා බණින්න බෑන ගණන් ගනිද කියලා. බුදුහාමස කියනවා මෙතන කවුරුත් නැත්තම් උඹ ওই ටික අරගෙන යනවද? දාලා යනවද කියලා. නේ නේ මං අරගෙන අරගෙන ගියා මොකද කරන්නේ? වවුලත් එක බෙදාන ගන්න නම් මෙන්න තිය වැටුණා. පල්ල නෑ මේකේ. වැටුණා ගිහලා වයිෆ් එක බෙදාන කාපන් කියලා කියනවා. ඉතින් පරම සත්‍ය තියෙනවා කියලා මේ සම්මුති සත්‍ය ප්‍රතික්ෂේප කරන්න එපා අව탁සේරු කරන්න එපා. හැබැයි මේ සම්මුති ශක්තිය ගිලීගෙන කන්න තරම් කරේලෙච්ච පණුවෙක් වෙන්න තරම් අමන වෙන්නත් එපා. බුදුහන්සේ පෙන්නපුවේ උභෝන්තේ විදිත් කාණ දෙපැත්ත දැනගෙන මැද ඇලෙන්නේ නැති ගතිය සහ අපිට මේ වෙනකොට විකල්පයක් වශයෙන් දීලා තියෙන මේ ඒකෝ කියලා බ්‍රහ්මීක් දෙවි කෙනෙකුට ඇලෙන ගතිය තියෙන গুপ্ত ගතියක් මේකේ තියෙන ප්‍රායෝගික ගතියක් තේරුම් ගන්නව නැද්ද කියන එක පැයක් බණ කිව්වට උනාද නැද්ද කියන්න මට දන්නේ නැහැ. අර දෙකකට එක දෙකම ඇලෙන්නේ නැතුව අසුරු කරලා ඉවරලා මැදක් සාපේක්ෂ වශයෙන් තියාගෙන හිටට ඒකෙත් ඇලෙන්නේ නැතුව කියන එක කෙනෙකුට හිතනවා මේක නිකන් මල්ලෙන් ගිහිල්ලක් වගේ කියලා. නිකන් බොරුවක් කියලා. ඒකට කියනවා අමරාවික්ෂේප වාදය කියලා එකක් තියෙනවා. එහිමින් දාගෙන යන ගතියක් කියලා. ඒක අමරාවික්ෂේප වාදයක් නෙමෙයි කලහක්ක්. ඒ වෙනුවට ඒකෝ දීපම ඒකේ ඇලවෙන්න හදනවා කට්ටිය. මොකද එයා බලාගෙන ඉමාව ගැන කියලා. මේක තියෙන ගූඪ ගතියක්, গুপ্ত ගතියක්. ඒක නිසා මේක හරිනම් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ අද්වෛත වේදාන්තය දන්න කෙනෙක් එක්ක මේ මේ කාපටික බ්‍රාහමණයයි බුදුදෙන් ශානෝ උඹේ හත්මතු પરම්පරාව දන්නවද? එක එක්කත් ඔතෙන් ගිහිල්ලා තියෙනවද? කතා කරන්නේ නෑ. කතාව තියෙනවා. බුදුන් කියනවා මම මේ ගිහිල්ලා කියන්නේ. උඹ එකක් වෙන බලාපොරොත්තු කියන්න එපා. දෙක බලාපොරොත්තු වෙන්නත් එපා. දෙකට සාපේක්ෂව එක ගණින්, එකට සාපේක්ෂව දෙක ගණින් සම් පරම පද්ධතිය ගණින් ඒකකේ ගණින්. ඒකකේ කද කතාවට පද්ධතියෙන් ගහපන්. පද්ධතිය ගැන කතාවට ඒකෙන් ගහපන්. සමස්තය සහ අංශුව. මේ දෙක අතර කටයුතු කරන්න දන්නවනම් ඒ මනුස්සයා ජීවත් වෙද්දී මාරට අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක අවශ්‍යයි මේ 24ක් වෙච්ච දුර්මතවල බ්‍රහ්ම කියන පදාර්ථයේ පුත්‍රජානන්සේ සීක කෙනෙක් සම්බන්ධයෙන් කතා කරනකොට භාවනා කරනකොට අද ඔක්කොම ආශ්‍රව ප්‍රසවාසය ගිවිලා සම වෙනවා. සම වෙලා ආශ්‍රව ප්‍රසවාසය නැති වෙලා. ඒ නිසා කම්පන චංචලන කම්පන චංචලන නැති වෙනවා. මොනවාක්වත් නැත්ත් අත්‍යටපත් වෙනවා. ඉතින් කියනවා ඒකට යන්න කියලා. ඉතින් හිතනවා ඒකට යන්නේ ඒක අල්ලගන්න කියලා නෑ ඒක අල්ලගත්තත් පරාදයි. ඒකේ ඉන්නකොට ආයෙ කක්කා එනවා ඒකත් ඒ විදිහටම බාර ගන්න. කක්කා ඉන්නකොට ආයෙත් ඒක ඒකෝ තත්ත්වයට එනවා මොනවාකද ඒකත් බාර ගන්න. දෙකටම සමබර නම් ඒක උනාය මේක උනාය කියලා නැතුව අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පාවසෙමි දෙන්නම හොඳේ කියා කියලා මේ දෙක අතර තඩමාරුව දන්නවනම් මම සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් කියන්නේ දකුණ සිග්නල් දාලා වමට කපල ඵලයක්. අත දහාගෙන යනවා හෙට යන්න වගේ. ගියාට ඒ කට්ටිය මේ පැත්තට හරවපු ගමන් අපි මේ පැත්තට කැපුවා වටවිට බල්ලා කපන්නේ මොකද මේ පැත්තෙන් මේ පැත්තේ එන කට්ටිය නේද ගසලා ගියාම කියන ඔබ වහන්සලා හරි කරු දේවල්නේ කරන්නේ මේ දකුණට සිග්නල් දාන්න ගියා අපි ගියා දකුණට ගිහලා බඳු නැහනේ. ආ. යෝනිසමනසිකාරය කියලා කියන්නේ වමට සිග්නල් දාලා දකුණට කපන එක තමයි. එහෙනම් මොකද්ද කරන්නේ? කපන හැටි බලන්න හිටපන් අත දාන තියා බලන්න හරියන්නේ නැහැ. අගලඟ හිටපන් හප්ප ගන්නත් ඒවා. ලේසි නෑ වැඩි. ඉතින් ඒකට මේක හරි විනෝදාංශිකුත් තියෙනවා. මේ බ්‍රහ්ම පදාර්ථය තේරුම් ගන්න. බ්‍රහ්ම පදාර්ථයට යන්නේ නැතුව අපිට නිවන් දකින්න බෑ. හැබැයි බ්‍රහ්මගේ ඔළුව උඩට ගිහිල්ලා බල්ටියක් ගාලා පනින්න එහා පැත්තට. බ්‍රහ්මයා කොට ඉන්න යන්න එපා. ඒකට බ්‍රහ්ම වෙනවා අපි. ඉතින් මේ දේ කියනකොට පුළුවන් ද රේකී ක්‍රමයකට කියලා දෙන්න. පුළුවන් ද කළු ලෑල්ලක තියලා කියලා දෙන්න. පුළුවන් පුළුවන් ද තීරි කඩ ඩෙවලොප් කරන්න. පුළුවන් ද තීහිස කඩ ඩෙවලොප් කරන්න. කරන්න බෑ. ඒ ඒ වෙලාවේ ඒක සාකච්ඡා කරන්න නිසා බුදුජානසී පුත්තජනය මෙහෙමයි. සීක පුද්ගලයා මෙහෙමයි. රහතන් වහන්සේ මෙහෙමයි. මම මෙහෙමයි කියලා බුදුජානසී සරුවත්න විග්‍රහයත් කරනවා. ඉතින් මේ අපි මේ කාලේ සාකච්ඡා කරමින් යන්නේ ඒ සීක පුද්ගලයේ පට ව්‍යාපෝ තේජෝ වායෝ භූත දේව ප්‍රජාපති ඊටසේ බ්‍රහ්ම පදාර්ථයට ආපුවාම මේකට සාපේක්ෂව තමන්ගේ දුක ගෙවම් කරන්න හැටි. මේක හරහා විනෝදාංශයක් ලබා ගන්න. මේ බරක් කරගෙන තේරුන්නේ නැහැ කියලා අඬා වැටෙන එක නෙවෙයි. ඒ නිසා මෙතන ඉන්න කවුරුවක්වත් නැහැ. ඔය අන්ත දෙක දන්නේ නැති කවුරුවක්වත් මේක නැහැ. අන්ත දෙකට සාපේක්ෂව මැද නොදන්න කිසි කෙනෙක් නැහැ. අන්ත දෙකට සාපේක්ෂව මැදට ගිහිල්ලා මැදත් අතහරිනවා කියන බුදුරජාණන්සේගේ ධර්මයේ තේරුම් ගත්තත් එක්කෙනෙක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි මේ අපි කරන්නේ දිගට මේක කර කර යන ඒ වගේම සාමූහික ප්‍රයත්නයක්. මේ සාමික ප්‍රයත්නේ ඒක අම්මලාට තාත්තලාට කරන්න බැරි දෙයක්. රජෙකුටවත් කරන්න බැරි දෙයක්. ඒකට අපි ශාසනය කියලා කියනවා. නිසා මේ ශාසනය කිරීමේ තමන්ගේ කාර්යභාරය කියලා එකක් තියෙනවා. මගේ භූමිකාව කියලා එකක්. ඒ භූමිකාව කරන්නේ මුළු පද්ධතිය වෙනුවෙන් කියලා හිතාගන්න. පුද්ගලික එකක් නෙමෙයි. කවුරු හරි එක්කෙනෙක් එක තේරුම් ගත්තොත් මුළු පද්ධතියටම සාන්තියක් තියෙනවා. ඒකයි සුකෝ බුද්ධානං උපාදෝ කියලා කියන්නේ. නිසා බ්‍රහ්ම අතාරින්න එපා. අදහන්නත් එපා. ඒකට සාපේක්ෂව ද්වේතාවය පැත්තකට කරලා මේකට නොඇලී සිටීමේ කතාව තේරුණා නම් ධර්ම දේශනාව සාර්ථකුණයි කියනවා සීල දිනාට වෙණි වැටහීමක් අවබෝධයක් පිණිස කුසල ඡන්දයේ පිණිස ධර්මයේ දේශනා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සීල දිනාටම ධර්වන් සරණයි අපි දේශනාවට පැයකට වැඩි පොඩ්ඩක් කාලයක් අරගෙන තිනවා. පැයකට අදහස් කරලා කෙරුවට. ඉතින් අපි સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මේ ඇති කරන ගිය චාරිත්‍ර හැටියට ස්වල්පයක් විනාඩි ස්වල්පයක් කාලය ගනිමු. කාට හරි ප්‍රශ්නයක් ප්‍රකාශයක් විවේචනයක් පැහැදිලි කිරීමක් කරන්න තියෙනවනේ. එහෙම නැත්නම් අපි එත්තවතා ආදී ගාථා සජ්ජානාට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. කාට හරි තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මතක් කරගන්න. නැහැ කියන පද නෙමෙයි ඊතාවතා ಜಾති ගාථා සජ්ජානා කිරීමට පෙළඹෙමු. මේ මාර්ගය අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සතිವಾರේ නිමාව සටහන් කරමු. ඊතාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittāvitā cagammehi sambataṃ puñña sampadaṃ sabbie sattā ආකාසට්ටහා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේවා සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේවා සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ මාමේවා සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු සුවපත් වෙත්තා කමාමි කමිතබ්බා සුවපත් සුවපත් වෙත්වා